අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 21 වෙනිදා ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි සීලුම දෙනායි සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති තමාහිතෝ චිත්තං යථා භූතං පජානාති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ නව යෝනිසෝ මනසිකාර මූලකා ධම්මා කියන මේ යෝනිසෝ මනසිකාරයේ මුල් කරගත්ත මේ ධර්ම 6 එතෙ මේ ධර්ම પરම්පරාව ඉදිරියට ගෙනියන වාක්‍යයක් තමයි ඉදිරින් තියාගත්තේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කරන්නේ යෝනිසෝමනසිකාර්තෝ පාමොච්ඡං ජායති. යම් වෙලාවක හිතේ કોઈ වෙලාවක හරි යෝනිසෝමනසිකාරය ආවනම් ආතතියක් එහෙම නැත්නම් අසහනයක් එහෙම නැත්නම් පශ්චාත්තාවයක් කද්දාවත් එන්නේ. යෝනිසෝමනසිකාරය එනකොටම එන දේ තමයි පාමොච්ඡ. ඉතින් ඒ නිසා අපිට භාවනා කරනකොට කොයි වෙලාවක හරි ඒ වගේ දේවල් ආවනම් අපි තේරුම් ගන්න එතන සතිය නෑ වර්තමාන හිත නෑ පශ්චාත්තාපය. ඉතින් අපිට මේ දෙක අඳුර ගන්න පුළුවන් වෙන දවසේ එනකොට අපිට තියෙන භාවනා ගමනම ප්‍රමෝදේ මුල් කරගත්ත ගමනක් තියෙනවා. දුක සත්‍ය තමයි අවබෝධ කරගන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේට සුගත කියන නම සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ මේ ගමන ගිහිල්ලා තියෙන්නේ සිනාසිසි බුදුජානන්සේට කිසිම ගුරුවරෙක් ඉඳලා නැහැ. එහෙම නැත්නම් සිව්පස දායකෙක් ඉඳලා නැහැ. භාවනා මධ්‍යස්ථානයක් තිබිලා නැහැ. භාවනා මෙතක් තිබිලා නැහැ. Taman නම් සොයන්නේ ගියේ. නැත්නම් මේ මුළු ගමන පුරාවටම බොහෝම අදිෂ්ඨාන ශක්තියෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ අනුව වනකොට අපි බුද්ධ පුත්‍රෙක් කියන්න වෙනවනම් බුද්ධ දුහිතෘකාවක් වෙන්න තියෙනවා. අපි නිතරම සිනාමසුමුණෙන් ඉන්න ඕනේ. එනතන කවදාකවත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඉතින් ඒ නිසා අපිට කොයි වෙලාවක හරි මේ පශ්චාත්තාපය, ශෝකය, පරිදේවය, පරිලාහය නැත්නම් දරතේ දැනෙනවා නම් මතක තියාගන්න අයොන්සු මංචකාරය. කොයි වෙලාවක හරි ප්‍රමෝදේ නැ හැම වෙලාවෙම නම් නැත්නම් පහමොජ්ජේ හැම වෙලාවෙම නම් යොන්සු මංචකාරය නෙමෙයි. අනික් ඔය කාමක දේවල් වලට තියෙන පුළුවන්. නමුත් යෝනිසමංස්කාර තියෙන තැන් වල පාමොජ්ජේ තියෙනවා. අන්නේ මේ ප්‍රමෝදේ මේකට කියන්නේ තරුණ ප්‍රීතිය කියලා. ඒ තරුණ ප්‍රීතිය තියෙන කෙනා ඒකට අපි අර කියන විදිහට සද්ධාවෙන්, සුතයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ප්‍රඥා භාවනාවෙන් අනුග්‍රහ කරනකොට අර තරුණ ප්‍රීතිය තමයි, තරුණ ප්‍රමෝදය තමයි ප්‍රීතිය බවට පත් වෙන්නේ. ඉතින් මේ තරුණ ප්‍රමෝද අවස්ථාවේදී කුද්ධිකාපීති කණිකාපීති වශයෙන් මේක වරින් වරින් අතරින් මෙතනින් නලියනවා කූඹි දෝනවා විදුලි කොටනවා වගේ ගෑස් එනවා වගේ ටික ටික ටික ටික එනවා. ඉතින් බයකට ගණන් ගන්න නැතුව මේ ප්‍රමෝදයේ දක්වන තරුණ ප්‍රීතිය දක්වන ලකුණු ටිකක් තමයි මේ කියලා හරහා ගියොත් ඊට පස්සේ කුද්ධිකාපීති කණිකාපීති වැඩිලා ඕකප්පන එහෙම නැත්නම් ඉතිරිලා වැක්කිරෙන මට්ටම නැත්නම් ඒකට බැහැ ගන්නවා වගේ ඊට පස්සේ මේක මේ තරංගාකාරයෙන් ඇඟ දිගේ යනවා වගේ අන්තිමට බත්තලි උතුරලා යනවා වගේ හොඳට අර තරුණ ප්‍රීතිය ප්‍රීතියක් බාටපත් වෙනවා. මේ හැම පරියන්කේකම නෙමෙයි. නමුත් කරගෙන යනකොට වෙන දෙයක් තමයි අර ඉස්සර වෙච්චි බය වෙච්ච දේවල් වෙනුවට ඒකට සූදානම් මනසින් ගිහිලා කෙරුවොත් යෝනිසෝමනසිකාරෙන් ගිහිලා කෙරුවොත් තමයි තේරෙන පටන් ගන්නවා මේ තරුණ ප්‍රීති කුද්ධිකා කණිකා වගේ දේවල් ඕකප්පන පීති නැත්නම් ආවේග විදිහට එහෙම නැත්නම් පරණා පීති විදිහට වැක්කෙන්න මට්ටමට යනවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ ආරම්භක පස්සද්ධිය ප්‍රසාදය එහෙම නැත්නම් ප්‍රමෝදය අනුග්‍රහ කෙරුවොත් විතරයි ඒක ප්‍රීතියක් බාටපත් නැත්නම් ඒකම බයක් වෙලා මේ කූඹි නලියනවා නලියනවා මස් මාළු නටනවා බෙල්ල කරකිනවා රේමේ කියලා බයක් වෙලා පැත්තකට දානවා. හරහා ගියොත් ප්‍රීතියක් වඩටපත් වෙනවා. ඒ නිසා ඒකට ප්‍රමෝදයට කරන අනුග්‍රහය අනුව තමයි ඒක ප්‍රීතියක් බාටපත් වෙන්නේ කොච්චරක් පාරමිතා ශක්තිය තියෙන්න ඕනද කෙනෙකුට මේ විදිහට ඉදිරියට යනකොට එතකොට ඒ ප්‍රීතිය කියන එකේ කැළඹිල්ලක් වගේ මේක පේන්නේ වෙන නැත්නම් බත්තලියක් උතුරනවා වගේ නමුත් Taman තේරෙන පටන් ගන්නවා මේ වෙනකොට මේ හිතේ ගතේ තැම්පත් වීමක් සිදුවන එක හරස් කැල්පිච්ච ගතියක් වගේ පේන. ඒක නේද ප්‍රීතිය කියලා කියන්නේ ඔකඳ භාවයක්. එහෙම නැත්නම් පිනා යන ගතියක්. එතකොට මේ වුණාට කයයි හිතයි දෙක ඒකත් එක්ක අනුයාත වීමක් වෙනවා පස්සම්බනේ කියලා කියනවා. ඉතින් ඒක ධ්‍යාන භාවනාවේදීත් පළවෙනි එක විතක්ක ਵਿਚාර සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං මට මජ්ජානං කියනවා දෙවෙනි ධ්‍යානෙ කියනවා අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං ဒုတိ ය ධ්‍යානං කියලා කියනවා ඊගාට පීති ආච විරාගා සුඛංච වික්ඛකෝච තත්‍ය ධ්‍යානං උපසම්පච්ච විරති කියලා මේ සමාග සමතේ ගන්නවා නැත්නම් ධ්‍යා මේ වොජ්ජංග දැන කතා කරනකොට ධම්ම විචේත පස්සේ පීති පස්සද්දි ආදි වශයෙන් මේ પરම්පරාව දින හැම වෙලාවෙම ඉතින් එකම පිළිවෙලට නැති වුණාට මේ වෙනකොට ඒ වෙනස් වීම වගේක් පේන්න පටන් ගන්නවා. අපි ඊයේත් කතා කරා මේක. ඒ පස්සම්බනේ කියලා කියන්නේ මේ ඇඟ හොඳටම මේ අංශු අංශු වශයෙන් නලියන ධර්මයට වගේ පේනවා. මොන භාවනා කරන හිතත් එල්ලෙට වෙඩි තියෙනවා වගේ එනේන අරමුණට වෙඩි තියෙනවා. නැත්නම් ඉනේන එකට ගහන ගහන එක වදින්න පටන් අර ගන්නවා. ඒ තියෙද්දිම තමන් පුදුමාකාර පස්සම්බනයක්, tempat වීමක්, පස්සද්ධියක් එන්න පටන් අර ගන්නවා. ඉතින් මේකට කියනවා හරියට ස්පා එකක් වගේ කියලා. එහෙම නැත්නම් මේ මුළු ඇඟම සම්බාහනය කරනවා වගේ. හැම අංශුවක්ම සම්බාහනය කරනවා. ආයේ මේ අතන නෑ මෙතන නෑ කියන්න බෑ. මේ වතුර පිරිච්ච ලිඳක් උතුරන ලිඳක ආත්මස පිඟිලා තියෙනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒ පස්සද්ධිය එහෙම නැත්නම් ඒ තැම්පත් වීම තමයි මේ සුව සේවාව සලසන දේ කයේ හිතේ. එහෙම නැත්නම් අපි කිව්වොත් ඒ කායනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානම් විසුද්ධිය ආදි වශයෙන් මේ විසුද්ධිය වෙලා කය හිත දෙක අලුතෙන් සුද්ධ කර කර දානවා. දැන් කාඩ් කුට්ටම අනානා බෙදනවා වගේ අලුතෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ පස්සද්ධියට නැත්නම් මේ පස්සම්බණයට මේ කය ඇතුලේ මේක වවාගත්ත කෙනා බොහොම නිරෝගී වෙන්න පටන් ගන්නවා. එයා බොහොම ප්‍රසන්න මනසක් ඇති කෙනෙක් බාටපත් වෙන්න පටන් ගන්නවා. ඒක කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවක ඒ මහා මේ සාරිපුත්‍ර සාංශකේ මල්ලි පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේ බුදුන්සේ ළඟට යනවා. බුදුන්සේ කියනවා චුන්ද මට බොජ්ජංග පිරිතේ පිරිත කියවන්න කියලා. ඔය බොජ්ජංග පිරිතේ විතරමයි ඔය පස්සද්ධි චෛතසිකය ගැන කතා කරන්නේ. ඒ නිසා බොජ්ජංග පිරිත කියවන ලෙඩසුව කරනවා. අද වුණත් බොජ්ජංග පිරිත් අපි කියනවා. ඒකෙදි පෙන්නනවා අපේ හිත අපේ කය සම්පූර්ණ කර්මන්නේ වෙනකොට මේක තුල බුදුමාකාර අපද්‍රව්‍ය පිටකිරීමක් සහ තිරියන් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ බොජ්ජංග වලට අපි පිරිත කියමනෙන් පවා ලිඩසූ කරන ගතියක් තියෙනවා. නමුත් ඒක නිකන් වචනයෙන්ම විතරක් හෝ මන්තරයක ස්වරූපෙන් නෙවෙයි. කලින් එහෙම භාවනා කරපු කෙනෙකුට නම් මතක් කර දීමක් වෙනවා. දැන් නම් කය ලෙඩ වෙලා උණ හැදිලා විකාර කරනවා තමයි. නමුත් මේ විට ඉස්සෙල්ලා මේ කයෙම මේකේ නාම භාවනා කළා මෙහෙම තැම්පත් වෙන ගතියකට හිත ගිහිල්ලා තියෙනවා. ඒක මතක් කරගන්න පවක්. තැම්පත් වෙන ගතියක් හිතේ තියෙනවා ගන්න පුළුවන් ඒක නැති වෙලා නැහැ 100 100ක් කියලා මතක් කිරීම පවා කෙනෙක් සුවයලන ගතිය සුවයලන ගතියක් තියෙනවා ඉතින් ඒ තමයි භාවනා කරනකොට සතිය වඩනකොට ස්ට්‍රෙස් රිඩක්ෂන් එකක් සිද්ධ වෙනවා නැත්නම් තෙරපි එකක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් කියුරටිව් වැඩක් යනවා. ඒක නෑ කියන්න බෑ. ඒකේ සතියෙන් හම්බෙන අතුරුඵලයක්. නමුත් ඒක සඳහා නෙමෙයි මේ භාවනා කරන්නේ. ඒක මේ භාවනා කරන ලැබෙන අතුරුඵලයක් මිස ඒක නිසා අපි මේ සතිපට්ඨාන මේ වගේ පැල් බැඳගෙන භාවනා කරන්නේ. එහෙම නැත්නම් නේවාසිකව භාවනා කරන්නේ. ඒ වගේ මේ කායික රෝග සනීප කරන එකට නෙවෙයි. ඒක බෙදකමක්. නමුත් මේකේ හෙදකමකුත් සිද්ධ වෙනවා. ඊට ඊට ගැඹුරින් ආයෙ ලෙඩ නොවෙන්නත් ක්‍රමයක් හදනවා. වෙදකමට වැඩිය හෙදකම හොඳයි. මොකද අද අපිට මේ බටහිර බලපෑම නිසා කොච්චරක් මේ හෙදකම පැත්තක තියේදී වෙදකමට ගිහිල්ලා තියෙනවද කියලා බැලුවොත් ඒක නිසා තමයි ඔය කමටහන් සුද්ධ කරනකොට Tamanට හරියට කියන දේ කියා ගන්න වැඩි මේ ඊයේ අද හම්බෙච්ච එක උඩ දාගෙන නටාගෙන මැරෙන්න කෑ ගහනවා. මේ යන්නේ ගමන හෙදකමකට මේ පුංචි දෙයක් වෙච්චාම මේක දඟලන්නේ උඩ දාන්නේ. අර සුවසේවාවට මේක හේතු කරගත්තම ඇත්තටම කියන්න බැරි තරම් සතුටක් එනවා. මත ඒක නෙවෙයි සතිය අවසාන කෙලවර. ඒ තියේදී තව ගොඩාක් ගමන් යන්න ඕන. ඉතින් මෙව්වා ඒ අතරමඟදී හම්බෙන මේ පස්සද්දි වගේ දේවල් එනකොට ඒක ගැන කටමැද දොඩන්න ගියොත් පස්සේ අන්තිමට කටේ තියෙන හරි වන්දන රෙද්ද බල්ලෙන් බයිනෝ කියලා කියන්නේ. ඒක නිසා ලොකු සංහත කියනවා කෑ ගහන්න යන්න එපා. මේකෙන් දැනගන්න පාර හරි බව. නමුත් ඔය තාම එලිවෙන්ඩ් ඉස්සලා දැකපු කැහිණයක් විතරයි එලිවෙන්ඩ් ඉස්සලා මේ වගේ හීන බර ගානක් පේන්න තියෙනවා. ඉතින් අද තියෙන ක්‍රමයේ හැටියට මේ ඇත්තටම ලොකු දේවල් නෑ කියන්න බෑ. නමුත් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ධෛර්යානික දේවල් එක බලනකොට පුංචි ඉරණගින්න ඉස්සලා පායන අරුණ නැග්ගා වගේ දෙයක්. නිසා ඊටීටි දිගට යන්න නම් මේ පස්සද්ධිය ඇති වෙලා ඇති වෙන මේ සමතුලිත භාවය එහෙම නැත්නම් මේකට අභ්‍යංගනය කියලා කියනවා මසාජ් කරනවා කියලා කියන්නේ. මසාජ් කරුවා වගේ දෙයක් අපිට හම්බ වෙනවා. අන්නේ පස්සද්ධිය තුල තමයි පස් සුඛිනෝ චිත්තං සමාධියටි අර සුඛය කියන එක ඒන tempat වීම හරහා ආස්වාසය පවා ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. මේක අචාන් බ්‍රම් කියනවා beautiful breathing කියලා. එහෙම නැත්නම් හුස්ම කියන්නේ සුවාසයක්. ඇදුමක් ඔක්කොමල ඇදුම රෝගී. අදිනවා. ගොරොද්දේ අදිනවා. මැරෙන්න හදනවා. එහෙම නැත්නම් සුවාසය අදිනවා. මේකෙදි විතරක් හුස්ම අවශ්‍ය ප්‍රමාණයට විතරක් නාස්පුඩුවේ ගෑවෙන්නේ නැති මට්ටමට සිද්ධ වෙන්න පටන් ගන්නකොට එයාට මේ හුස්ම නොදැනෙන මැරිච්ච නැති නිින්ද ගිහිල්ලා නැති සිහිය පවතින වෙලාවක් වඩ තේරෙන පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මට්ටමට යනකොට සර්වචාන්සිය සඳහන් කරලා තියෙනවා ආනාපාන සති භික්කවේ ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme අන්තරධාපේති උපසමේති කිය. මහන්නේ මේ ආනාපාන සති සමාධිය එන්න හදනකොට මේ එන පෙර ලකුණ තියෙනවනේ. මේ කියන පාමොජ්ජය ප්‍රීතිය පසද්දිය සුඛේ වගේ එනකොට පෙළ ගැහිගෙන එනකොට සන්තෝෂේව පනීතෝය. තාමත්ම සාන්තයි. ඊ타මත්ම ප්‍රණීතයි. සුකෝච විහාරෝච ඉඳුන් හිටුන් පහසුකම උලක්කුඩ හිටියත් ඉන්න පුළුවන්. ඉඳගෙන හිටියත් පුළුවන්, හිටගෙන හිටියත් පුළුවන්, කකුල යට වෙලා තිබුණත් පුළුවන්, හිරි වැටලා තියෙද්දී උනත් තේරෙන්න පටන් අර ගන්නවා ඒකේ තියෙන මුළු කය සනසගෙන එන ගතිය. uppන්න uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ අන්තර්ධාපේති උපසමිත මේ සුඛ කියන චෛතසිකය ආපුවාම යාට කවදාකවත් හිත අතීතයට යන්නේ නැහැ නාගතයට යන්නේ නැහැ නිසා උද්දච්ච කුක්කුච්ච කියන චෛතසිකේ එහෙම නැත්නම් මේ නීවරණයට තියෙන ප්‍රධානම ප්‍රතිනිධිය ඇන්ටිඩෝට් එක වර්තමාන මොහොතේ සුඛේ වර්තමාන මොහොතේ සුඛේ දන්න මිනිහා කවදාකවත් ඉදිරියේ තඳ පරිශන කරන්න යන්නේ නැහැ වර්තමාන සුඛේ දන්න මනුස්සයා වෙච්ච දේවල් ගැන කතර කරන්න යන්නේ නැහැ මොකද ඒ තරම වර්තමානයේ ඒකට කියන්නේ නිකාන්තියක් වගේ නිකන් අයස්කාන්ත ගතියක් තියෙනවා මේ වර්තමාන ජීවත් වීමේ මම දැන් මෙතන ජීවත් වීමේදී ඇති වෙන සුඛයට මොනම බාහිර උපකරණයක්වත් මොනම කෙනෙක්වත් මොනම දැනුමක්වත් අවශ්‍ය නැහැ අපි හිතනවා ඒකට අර කෝණේ මේ කෝණේ කියලා අපි මේ අඩුම කැඩුම සම්පාදනය කර කර ඉන්නවා මේ ලෙඩේ හනීප කරන්න කෝඳුරු තෙල් කල 7යි 7යි ඕනේ කියලා කියනවා බුදුමාහාර කෙලවරක් කරන්න බැරි ලයිෆ් ෂොක් වෙනවා. නමුත් ගිය දවසට තේරෙනවා ඔය ඔය දන්න දේන පැත්තකට ගියාට පස්සේ තමයි ඔය කියන පස්සද්ධිය හෝ සුඛේ එන්නේ. අන්නේ සුඛය සන්තෝෂයෝ පනීතෝජ අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake hakusala dhamme antardhaapeeti upasameeti. උපනෝපන් සියලු අකුසල ධර්මයන් අන්තරස්දාන වෙනවා මේ ග්‍රීෂ්මයේ මැද වහින වැස්සක් වයි. ග්‍රීෂ්ම එනකොට හැමතැනම දූවිලි ඇවිස්සලා කොළවලක් දූවිලි, පාරේ දූවිලි, අඳුන් වලක් දූවිලි හැමතැනම තියෙනවා. මොකද ඉඳපු ගමන් සමහර ග්‍රීෂ්ම ඍතුවල වැසි බින්දු වැටෙන වැටෙනකොට ඔක්කොම හොදගෙන ඒ ඔක්කොම ඔලුවට පහත් වෙච්චාම දූලි වලා නැහැ ඈත පේන්න පටන් ගන්නවා. අන්න වගේ ඒ පාපක අකුසල ධර්ම නැතිවීම නෙවෙයි වෙන්නේ පල්ලයට හොදාගෙන බහිනවා. නමුත් පුදුරජනත කියනවා නාහම්බික්කවේ අසම්පජානස මුට්ටස්ස චිත ආනාපාන සතින් වදාන. ඒක ටිකක් ටිකක් පැංගිරි ගතියක් තියෙනවා. ටිකක් කෙලෙන ගතිය තමයි මහණෙනි සතිය මොට වෙච්ච මිනිහට ඒ කියන්නේ සතිය මෙට්ටහි වෙච්ච එහෙම නැත්නම් මොට වෙන කියන වචන තමයි කියන්නේ. මුට්ටස්ස අසම්පජානස මේ මේ යෝනිසමනසිකාර නැති මිනිහට මම කවදාවත් ආනාපාන සතිය රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද යාට වෙන්නේ ආනාපාන ටිකක් නැති වෙනකොට ඒක බයක් ඇති වෙන්නේ. චකිතයක් ඇති වෙන්නේ. ඇඟ පොඩ්ඩක් නලියනකොට චකිතයක් ඇති වෙනවා. බෙල්ල කහනකොට චකිතයක් ඇති වෙනවා. සහයලු වෙනකොට පහසු වෙනකොට එයි මේ මොකද මේ කියලා කලබල වෙන්න පටන් ගන්නවා මේ සංසිදීමක පෙරමිතක් කියලා ගන්න දන්නේ. ඒක නිසා සතිය මොට වෙච්ච කෙනාට එහෙම නැත්නම් සම්පජඤ්ඤ ශක්තිය සමස්තේ බලලා තමන්ට වැඩිම වාසිතන හොයාගෙන වඩා හොඳ කුසලයේ නැත්නම් අධි කුසලයේ තේරුම් ගන්න තරම්වත් ඒ හැකියාව නැති කෙනාට ආනපන සතිය කරන්න අමාරුයි කියලා. ඒක නිසා මන් දෝත්සහය වෙන්න නෙමෙයි මේ කියන්නේ ආනාපාන සතිය කරනකොට මතුවෙන දේවල් යෝනිසෝ මනසිකාරයෙන් බලන්න දන්නේ නැත්නම් එයා හැම වෙලාවෙම චෝදනා ලයිස්ට් එකට දානවා. යෝනිසෝමනිකාරයෙන් දාන්න දන්නවනම් එයා දන්නවා මේ තමයි පෙරමග ලකුණු. ඒ පෙරමග ලකුණු තමන්ගේ විනිශ්චය පැත්තක තියලා තමන්ගේ අර්ථකථන පැත්තක තියලා ගුරුවරයාට කෙලින්ම කියන්න පුළුවන් නම් ගුරුවරයා ඔක පැහැදිලි කරලා පොට පෙරලා දෙයි. අදට කියන්න ලැජ්ජයි අපි මේක හොඳ කැලේ විතරක් එකතු කරලා නරක කැලේ අයින් කරලා ඒ හොඳ කැලේ වලට තමන්ගේ අර්ථකථන දෙන්න ගියාට පස්සේ ගුරුවරයාට කවදාකවත් sannivedana වෙන්නේ නැ වෙනදී. ඉතින් ඒක නිසා මේ ආනාපාන සති භාවනා විතරක්ම නෙවෙයි නිවන් දකින්න තියෙන ක්‍රමේ. ආනාපාන සති භාවනා විතරක්ම නෙවෙයි පස්සද්ධිය ඇති වෙන ක්‍රමේ. මම සර්වඥාන්සේ මේක විස්තර කරන්නේ ගොඩක් වෙලාවට ආනාපාන සතිය සම්බන්ධ කරගෙන. මම ওই කියපු වාක්‍යයේ තියෙන ආනාපාන සති සූත්‍රය. ඒත් තියෙන කායගත සති මට්ටමේ නෙවෙයි. කායගත සතියේ ඉඳලා වේදනාවන පස්සනාවට යන්න ඉස්සරලා අපි මේ ලෝකයේ තියෙනවා යම් වේදනාවක් ඒක දුකක් බව සරුවචනසේ දේශනා කරනවා. මේ හොයන කාමුක සැපය අපි මේ ඇස පිනවීමෙන් කන පිනවීමෙන් ආදි වශයෙන් අපි ලබලා තියෙනවනේ දැන් තැහෙන සැපක්. එහෙම නැත්නම් සාමාන්‍ය මනුස්සයට වැඩිය උඩින්නේ අපි අද ඉන්නේ ආර්ථික මට්ටමෙන්, දේශපාලන මට්ටමෙන්, සමාජික මට්ටමේ ඒ ලබලා තියෙන හැම සැපක්ම බුදුන්සේ සඳහන් කර තිනවා උලක් කියලා. ඉතින් ඒ නිසා ඊට අනුව බලනකොට නම් භාවනාදී හම්බ වෙන වෙන කුඩුව කහනවා, කූඹි දුවනවා, වතුර වැටෙනවා වගේ කූඩැල්ල දුවනවා වගේ නටනකොට හිතනවා මොන්නම් මල කරදරයක්ද මේක මේ ඇහැට කුණක් වැටුණා වගේ මේ Tamanට ඉච්ච කරදරයක් කියලා. ඒ මොකද Taman කල්පනා කරන්නේ ආමිෂ සුඛයත් එක්ක. මොකද මෙතෙන්දි කතා කරොත් ඉස්සරහට එන්නේ මේ ටික දුක් ගෙනවන ගියාම ආමිෂ සුඛේ නිර්ආමිෂ සුඛයක්. අන්නේ නිර්ආමිෂ සුඛේ ලබන්න නම් භාවනා කළා විතරක් හරියන්නේ අජත්තන් යෝනිසෝ මනසිකරතෝ කියලා මේ එන දේවල් නුවණින් සලකන එක. එහෙම තමයි සාමාන්‍ය අර්ථකථන දෙන්නේ යෝනිසෝමනසිකාරය. නමුත් කටුකුරුන් දෙසාංශ කියනවා මේ යෝනිසෝමනසිකාරය කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා. මේත්‍ෙක් කල හිතපු නැති තාලයකට මේක තියා හිතනවා. ඒකට කියනවා මේ විප්ලවීය චින්තනයක් අවශ්‍යයි. සම්ප්‍රදාය කඩාගෙන යන චින්තනයක් අවශ්‍යයි. ඒක නැති කෙනා භාවනා කරාට යා මෙතෙන්ට එනකොට මේ ප්‍රීතිය සුඛයක් වෙන්න ඉස්සර වෙලා මේ පස්සද්දි මට්ටමේදී යෝන්සමංස්කාරය වැරදි විදිහට දාගත්තොත් එයා මේ කට රිදෙනවා බඩ රිදෙනවා අරක වෙනවා මේක වෙනවා කියනවා මිස මේ මේවා ස්වභාව ලක්ෂණ වශයෙන් මේවා භාව ලක්ෂණ වශයෙන් මේවා ගති වශයෙන් දකින්න දන්නේ ඒ කියන්නේ මෙයා තාම ආර්ය විවහාරය දන්නේ මේ කයේ කෑලි කොටස් විතර සලකනවා. එහෙම නැත්නම් ජීවිතේට තර්ජනයක් වෙච්ච විදිහට සලකලා අර එන හැම එකක්ම චෝදනලා ඉස්සුවක් හදනවා. නෝ දැත්තටම හරියට වාර්තා කරන්න පුළුවන් නම් ඒ මට්ටම පැනපගෙනකොට පෙන්ලා දෙන්න පුළුවන් ඒකේ හැටි ඔහොම තමයි. ඒක කාගෙන ඉදිරියට යන්න ඕනේ. උදාහරණයක් විශේෂ ගන්නවා මේ නෙල්ලි ගෙඩියක් කනකොට නෙල්ලි ගෙඩිය කනකොටම පැගිරි. හරිම ඇඹුල්. කකක යනකොට ඒක තුලින්ම පැණි රහක් එන්න පටන් ගන්නවා. බුලත් ටිකක් කනකොටත් හරියෙන්ම පැංගිරි. දැන් කක කක යනකොට ඒ කිරි රහට එන්න පටන් ගන්නවා. කොහොමද නැහැ ඉතින් කිව්වට ඉතින් කියනවා මෙහෙම. අරක්කු බොනකොටත් පළවෙනි සිප් එක ගඳයි අල්ලිම කචා. ඒ නිසා නහය වහගෙන වක් කරගත්ත පස්සේ 2 3 4 මේ කුමාර පදමට යනකොට කෙලින්ම කටේ තියාගෙන බොන්න පුළුවන් තරමට එනවලු. ওই පැණිදිනිය හිටියා මිනිස්සෙක් එහෙම පටන් ගන්න උදේ පාන්දරම බීලම තමයි. ඒ වුණාට ක්ලබ් එකට ආවට පස්සේ බොනකොට වීදු වෙන ෆුහ් කියලා පිපිරව ගඳයි කියලා. ඒකල බොනවා. පටන් ගන්නකොට ඕනම දෙයක තියෙනවා ඒ පැංගිරි ගතිය. නමුත් කරගෙන යනකොට වෙන එකක්. මේක මම හුදු නිදර්ශනයක් තියෙනවා. ඒ නිදර්ශන තියෙන වෙන විදියකට ග්ලැඩ්වෙල් කියන මනුස්සයා ලියලා තිනවා The Blink කියලා පොතක්. ඒකෙදි කියලා තිනවා අපි මේ දේවල් තෝරනකොට ස්වභාවික වශයෙන් අපි කොච්චර දේවල් තිබ්බත් අපි දේවල් තෝරන හැටි අපි දන්නේ නැති ක්‍රමයකට තේරෙන්නේ. මම මගුල් ගෙදරකට ගිහිල්ලා ඇටෝම් මේජයකට ගිහිල්ලා බුෆේකට ගිහිල්ලා මම තෝරන දේ මම ඊළඟට කියන එක නක් කවදාවත් තෝරන්නේ නැහැ. ඒක ඔක්කොම දේවල් තියෙනවා මම තෝරන දේ මගේ ගති ලකුණු හැටියට තමයි තේරෙන්නේ. ඒ ඉතින් යන්න ඉස්සෙල්ලා මම දන්නෙත් නැහැ. ඉතින් මෙයා කියනවා කොකාකෝලා කම්පැනිය ලෝකේ ඒකාධිපති ප්‍රත්‍යත් තියාගෙන ඉන්න වෙලාවේ හදිස්සිය වගේ පෙප්සි කියලා බීමක් එළියට දැම්මා. දැම්මට පස්සේ කොකාකෝලා නිෂ්පාදනයේට සෑහෙන පාඩුවක් සිද්ධ වුණා කියලා. වටන්න බෑ. සෑහෙන පාඩුවක් වුණයි කියලා. ඊට පස්සේ ඒකට අලුත් CEO කෙනෙක් ගත්තා කියලා. අරගත්තට පස්සේ මෙයාට කියලා තියෙනවා මේ දැන් පෙප්සි අල්ලලා යනවා. කොකා කෝලා ඒ විදිහටම කෑන් ගහගෙන හදාගෙන යනවා. මොකද කරන්නේ? ඉතින් මෙයා රිසර්ච් එකක් ඩිසයින් කරලා තියෙනවා. ටේස්ටිං පැනල් එකක් ගෙනල්ලා කොකාකෝලයි මේ පෙප්සි දෙකම දීලා පළවෙනි ෂිප් එක පිපාසාවක ඉන්න කෙනෙකුට පෙප්සි උගුරක් බීලා කොකාකෝලා එක බීලාගේ රිමාක්ස් ලියන්න කියලා. ඊට පස්සේ දෙවෙනි උගුර බීලා තුන්වෙනි උගුර බීලා බීලා බීලා බීලා අන්තිම අන්තිම උගුරට යනකම්ම බොන බොන උගුරේ හැබැයි පළවෙනි උගුරේ නෙවෙයි කෑන් එක ඉවර වෙනකම් බීලා රිමාක්ස් ලියන්න ගියාම අර තේරිලා තියෙනවා පෙප්සි එකේ ගන්නකොටම පුදුමාකාර රසක් තියෙනවා. ඒ නිසා පළවෙනි රිමාක් එක හරි ෂෝක්. නමුත් කොකා කෝලා එක හොඳ නැහැ. බීගෙන බීගෙන යනකොට කොකා කෝලා වල තියෙන සීනි ප්‍රමාණය කෑන් එක ඉවර වෙනකම්ම බොන්න පුළුවන්. නමුත් අර සීනි වැඩිකම නිසා පෙප්සි එක මගදී නතර කරනවා. සීනි වැඩි නිසා පළවෙනි උගුර රසයි නම් දිගට යන්න බෑ. ඊට පස්සේ මෙයා ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා අන්තිම උගුර දක්වා බොණ්ඩ කියලා වගේ නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. මොකක්ද කියන්නේ කොකා කොලා කියන්නේ නැහැ පෙප්සි කියන්නේ අන්තිම උගුර දක්වා බොන්න. බීලා බලනකොට වෙන එකක් තියෙනවා. මම මේ කොකා කොලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා නෙවෙයි. පළවෙනි සැරේ වදිනකොට දෙ රැඳුමත් ඒ කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ විශේෂීම අපි පුදුමාකාර අගේ ආඩම්බරේ වෙනසක් වෙනවා. ඒ නිසා මේ පස්සද්ධිය සිද්ධ වෙන වෙලාවේදී සිද්ධ වෙන්නේ නම් අරමුණ ඇවිස්සෙන එක. අරමුණේ උද්‍යප්පේ ඥානෙ වගේ බොහොම ශීඝ්‍රයෙන් යනවා. මනසත් පිම්මට වෙඩි සින දඩයක් කාර්යයක් වගේ යනවා. නමුත් tempat වීමක් වෙන්න පටන් ගන්නවා. අන්නුවේ tempat වීම යෝගාවචරයට තේරුම් ගන්න වෙලාවේදී ආ මේ සම්මුති වශයෙන් කයට දැනෙන දැනීම මේ දතේ එකක්ම බඩේ එකක්ම බඩ රිදෙනවා අනම්මනම් කියන දේවල් ධාතු මනසිකාට දාලා තේරුම් ගන්න පොඩ්ඩක් උත්සාහ කළොත් මෙතන තියෙන කම්පනයක් මෙතන තියෙන චංචලයක් මෙතන තියෙන උණුසුමක් මෙතන තියෙන සිසිලසක් මෙතන තියෙන වැగిරෙන ගතියක් මෙතන තියෙන පිඩු කරන ගතියක් වශයෙන් බලන්න ගියොත් ඒක මේ කටේ බැඩේ අමාරුවක් අනේ මේ කියන්නේ නැතුව එයාට තේරෙන පටන් අරගන මේ ධාතුන් මේ හතර මහා ධාතුන් දන්නේ නැහැ මේ ඇඟක් ඇතුළේද ඉන්නේ මැරිච්ච දෙයක් තුළද කියලා. ඒ ධාතුන් කරන දේවල් මම වාතමාරු, පිත්තමාරු, ඩයබටිස්, කොලෙස්ටරෝල් අනම්මනම් කියලා එක එක නම් වලට දාපු ගමන් අපි පුදුමාකාර ආවේග ජනක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ලෙඩක් වශයෙන් අඳුනගත්ත ගමන් මේ මනුස්සයා ඊට පස්සේ සදාකාලිකවම ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකක් පස්සේ තමයි යන්න වෙන්නේ. මේක පොඩ්ඩක් බලන්න මේ මොකටද එන්නේ කියලා. රෝග ලක්ෂණ බලන්න හැකියාවක් අපිට නැහැ. එnde ඉස්සෙල්ලා පොලිමේ බුක් කරලා බලනවා අහවල් ස්පෙෂලිස්ට් චෙක් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් කම්පියුටර් ගහලා බලනවා මේ ලීඩරට මොකද්ද බේත කියලා. ලෙඩේවත් එnde ඉස්සෙල්ලා. ආන් මේ වගේ මේ කඩිකුලප්පු තියෙන කෙනාට මේ පස්සදි චෛසිකේ කවදාකවත් ඒ පස්සදි චෛසිකේට අනුග්‍රහ කරන්න බෑ. ඉතින් තපස්සජිතයිසිකට යනකොට මොකද්ද ඊවසීමේ ශක්තියක් තියෙන මේක සංසිඳීමක් වෙනවා. බාහිරේ නම් ඇවිසීමක් වගේ වෙනවා. නමුත් හිතේ තැම්පත් වීමක් වෙනවා. අන්න එයාට විතරක් ආනාපාන සතියේ තියෙන සුඛය කියන එක ඒකට මේ ආස්වාසේ ආස්වාදයක් වෙනවා වගේ කියන එක දැක්කට පස්සේ තේරෙනවා මේ මුළු ලෝකෙම තියෙන සියලු සැපවලට වැඩිය හුස්ම රැල්ලේ සියලුම සැප තියෙනවා කියලා. එහෙම නැත්තම් කියන්න පුළුවන් මුළු ලෝකෙම හුස්ම රැල්ල ඇතුලේ තියෙනවා කියලා. හුස්ම රැල්ල හැම මුළු ලෝකෙ මුළු සමස්තෙම අජත්ත බහිද්ද වශයෙන් අතීත අනාගත වශයෙන් හැම එකක්ම හුස්මෙන් නියෝජනය වෙනවා. ඒ නිසා ඒකට අපි කියනවා කාය සංඛාර කියලා. ඒ නිසා දවසක කවුරු හරි හුස්ම රැල්ල සම්පූර්ණයෙන් දන්නවනම් මුළු ලෝකෙම දන්නවා. නමුත් හුස්ම රැල්ල සම්පූර්ණ දැනගත්තයි කියලා අපිට ලාභයක්වත් සත්කාරයක්වත් සම්මානයක්වත් සිලෝකයක්වත් පඩියක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව ඉගෙන ගන්න හරි ආසාවක් තියෙනවා. නමුත් දන්නේ නැහැ ඒක බාහිර දෙයක් කියලා. හුස්ම කියන්නේ අභ්‍යන්තරගත දෙයක්, ඉන්සයිට් එකක්. අන්නේ ඒක දැනීමේදී කවදා හෝ හුස්ම දිහා බලලා හුස්ම සංසිඳනකම් දිගට බලන යන්න ගියාට පස්සේ එයාට තේරෙන පටන් අර ගන්නවා අපි ඇවිස්සුවේ නැත්තම් අපි සංස්කරණය කරේ නැත්තම් චේතනා පහල කරේ නැත්තම් හුස්මේ ක්‍රමේ ගාන්ටාරට ගහපු ක්‍රමේ තමයි තියෙන්නේ. පටන් ගන්නකොට ගොරෝසුර දිලා හිමීට අඩුවේගෙන යනවා. ඒ අතරමැදි පෑදීදීට බොරදී කරන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. ඒවට තමයි කෙලස් කියන්නේ. අන්න එතෙන් යනකොට තේනවා ප්‍රදේශයක් අහුවෙනවා එතකොට. හුස්ම තීනව නැහැ හොයාගන්නත් බෑ. ඉතාමත්ම සියුම්. අන්නේ වෙලාවේදී හරියට කඹේ ඇවිදින කෙනෙක් වගේ මේ සමතුලිත භාවය මේ එකලස් භාවය ඇති කරලා දුන්නොත් අපිට මෙච්චර හොසෝස් කාලා හුස්ම ගන්න ඕනේ නැහැ. ඉතාම පොඩි ඔක්සිජන් ප්‍රමාණයකින් ඉතාම පුංචි වායු ගණුදෙනුවකින් මේක බේරගන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද මේ බයිස්චර් මේ තිබුණ අපේ ලේ ගමනය හැමර තිබුණ ලේ ගමනේ සම්පූර්ණයෙන්ම අඩු වෙලා මධ්‍යම සුසුම්නාවට විතරක් අඩු වෙනවා. එතකොට ඉන්ද්‍රිය බද්ධ වෙන්න විදිහක් නැහැ. ඒකට මොනම සම්බන්ධයක්වත් නැහැ. මධ්‍යම සුසුම්නාවේ පණ රැකිලා තියෙනවා. ඌෂ්මේ රැකිලා තියෙනවා. ඒසත් තේරෙනවා මම ඉන්නවයි කියලා. නමුත් මේ බාහිර සීමාව තේරෙන්නේ නැතු යනවා. දුවට විවේකයි. ඒ විවේකී කොතෙක් මමද කොතෙක් මම නොවේද කියන එක අහුවෙන්නේ. ඒ අහුවෙන හැම වෙලාවකම කිසිම සුඛයක් නැහැ. ඒ වෙලාවේදී කටු පොහලක ජීවත් වෙන්නේ. කුරුසයක තියලා එන ගැහුවාගේ ජීවත් වෙන්නේ. ඉතින් අපි ඒතියෙදිත් මේ කයට ආස නිසා කය නොදනියාම, හුස්ම නොදනියාම සහ මේ සීමා මරියාදාවල් නොදනියාම අපිට විශාල බයක් වෙනවා. මොකද මේ සීමාවක් පනවලා මම සහ මම නොවේ වෙන් කිරීම හරහා මේ ස්ප්ලිට් ඇන් රූල් කියන එක තමයි විඥානයේ ප්‍රථම ප්‍රාථමිකම වැඩි. භාවනා කරන යනකොට විඥාණයට මේ මම සහ මම නෙවෙයි කියන සීමාව නැති වෙනකොට විඥාණය පුදුම පහසටපත් වෙන කොට දාපු මාළුවෙක් වගේ. කාන්තාරයක ගොඩට ඇදලා දාපු ඇල්ගඩ බිල්ලෙක් වගේ හට ඉන්න බැරුව යනවා. ඉතින් දැන් අපි යෝනිසෝමනසිකාරයේ තියුණොත් විඥාණය තව තව අසරණ කරනවා. අයෝනිසමංසකාරය આવොත් හුස්ම අරගෙන කය අත ගාලා ඇද්ද කරලා අර නැති වෙච්ච දේවල් ඇති කරලා දෙනවා. එතකොට ඔන්න විඥාණයට සන්තෝෂයක් ආ යන්තම් නැති සැට් එක දිනනවා. කොයි වෙලාවකරි සුඛයට ආවන ඕන් ඇහැරලා බලනකොට බාල්දිය නැහැ. මොකද්ද ඔය වෙලාව දිනෝ බාල්දිය නැහැ. කාලය කොහි ගියාද දන්නේ නැහැ. දේශය කොහි ගියාද දන්නේ නැහැ. අර තියාගෙන ගිය සලකුණ ඒකට අපි පුච්චර බයද කියලා බලන්න. අපි හර මතුරු පොතෙල් ගන්නවා. ආරක්ෂක නූල් දානවා. ඒක ඩිමෙන්ෂියා කියලා කියනවා. ගැස්සිලා අතෑරියයි කියලා කියනවා. යකා ගැහුවයි කියලා කියනවා. භූත දෝෂ කියනවා. নানা ආකාර දේවල්. ඒ මොකද මේ භූතය නැති වෙනකොට තමයි මේ හතරමා භූතය නැති වෙනකොට පුදුමාකාර අපහසුකටපත් වෙනවා. ඉතින් ඒක තියෙනකන් කවදාකවත් සුඛයක් කියන එකක් නැහැ. ඒ තියෙන සුඛය බුදුන්සේ දුකක් විදිහට හඳුල්ලා දෙනවා. කවදා හෝ ඒ යෝගාවචරය මේවා අහලා මේවා කරලා කය ජීවිත নিরপেক্ষව ගිහිල්ලා බල්ලා බල්ලා බල්ලා ඊට වැඩි අද අන්තට වැඩි හෙට තාම සූක්ෂම තත්ත්වවලට යන්න පටන් අරගත්තොත් ඒකේ කලාවක් තියෙනවා. ඒකේ ආනුපුබ්බි වැඩපිළිවෙලක් තියෙනවා. එnde ende ende ende කියනවා. එතකොට යෝගාවචරය ඉස්සර මේක ගෙවීමක්, ඡයවීමක්, වැයවීමක් කියලා පශ්චාත්තාවයක් වුණාට දැන් ඡයවීම දක්නාසුලුව, වැයවීම දක්නාසුලුව, Nirodhe දක්නාසුලුව, පස්සද්ධිය දක්නාසුලුව භාවනා කරන්න ගියොත් ඒකට කියනවා කය ආනපස්සනාව, වාය ආනපස්සනාව, නිරෝධ ආනපස්සනාව, පටිච්චසක් ගානපස්සනාව. ඒක දන්නේ නැත්නම් අයුනිසමංචකාරයෙන් බැලුවොත් අනේ තිබුණ දෙයක් නැති වෙලා යනවා. සීමාවල් නැහැ. මට නිකන් ඇඩ්‍රස් නැතුව ගියා. බාල්දිය නැතුව උනායි කියලා විශාල චෝදනා. කවදා හෝ මේකට පුරුදු වුණාට පස්සේ අපි අර අපේ සංවේදී මට්ටමින් යටතට හිත ගිහිල්ලා ඒ යට තියෙන යටිහිත කියලා කියමු අපි බටහිර මානසිකත්වයේ එහෙම එකක් උගන්වනවා. යටිහිතට බැහැ ගන්න. අපි හරියට වතුර වතුරට අයිස් කැලක් දාපුවාම අයිස් කැලෙන් 110ක් විතර වතුරෙන් උඩ මතු වෙනවා. අයිස් කැලෙන් 110ක් 110න් 9ක් විතර වතුර යට. ඒ කිය අපි මෙතෙක් කල් ගත කරලා තියෙන වතුරෙන් උඩට මතු වෙච්ච ටිප් ඔෆ් ද අයිස්බර්ග් එකේ තමයි. නමුත් ඒක උඩ තියෙන්නේ අර තියෙන එකේ උඩුකුර තෙරපම නිසානේ. කවදා හෝ අපි ඒක වතුර මාර්ගයේ වතුරින් යටට ගිහිල්ලා යට තියෙන අයිස් කුට්ටිය දිහා බලන්න හදනවා වගේ මේ හිතේ උඩ තියෙන කෙරුවාවල් තියෙද්දි හිමීට යටට බැස්සොත් නැත්නම් මේ කාපට් එක පිහලා පිහලා සුද්ධ කරලා කාපට් එක උස් කරලා බැලුවොත් යට පේනවා විශාල දූවිලි වගේක් තියෙනවා. ඒක කවදාකවත් මෙහෙම පිස්සට යන්නේ නැහැ. අන්න ඒ වගේ මේ සුඛය ඇති වුණාට පස්සේ ඒ සුඛයත් එක්කම යා ඒකට ජීවිතේ පූජා කරනවා, කය පූජා කරනවා, දැනීම පූජා කරනවා. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙනකොට යා දහන්නවා සතියේ දිගට පවතිනවායි කියලා. ඉතිහාසෙ. ආන්න එහෙම ගියාට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා මේක එක දවසින් එක රැයකින් එක බණකින් වෙන්නේ කරගෙන කරගෙන යනකොට හුරු වීම හරහා දන්නා තැන සිට නොදන්නා තැනට යෑම. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට යෑම. මමයා ඉන්න තැන ඉඳලා මමයා ද්විවිල යන තැනට යෑම. ආන්නේ වැඩපිළිවෙලෙදී මේ කොතනද මමයා ඉන්නේ කොතනද මම නැති. කොතින් නිකන් කියන්න පුළුවන් කොතින් කියන්න බෑද. කොතෙන්ට යනකම් ඇතුළත පිටත කියලා සීමාවක් තියෙනවා කොතෙන්ට යන්න නැද්ද කියන එක එnde ende ende සියුම් වෙන්න පටන් ගන්නවා. යෝගාචර කවදාකවත් හිතුව නැති තාමත්ම සියුම් தත්වලට හුස්ම හිතුම් සියුම් தත්වලට හිත යනවත් එක්කම සතිය ඔය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන සතිය සත්‍යපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බල සතිය බොජ්ජංග සතිය මාර්ගාංග සතිය කියලා සතියේ පුදුමාකාර වර්ධනයක් සිද්ධ වෙනවා. මේක ස්ථිර වෙනසක් නෙමෙයි. අමා ඊටාම සියුම් තත්වලට යනවා. ඒකට යෝගාචරයට නිකන් අර වතුර හොඳට පෑදිලා තියෙන වෙලාවේ අයිස් කුට්ටිය යටපැත්ත පේනවා වගේ තේින්න පටන් අර ගන්නවා. මේ අපේ ක්‍රියා කරන හිත එහෙම නැත්නම් මේ වීතික්‍රමණය වෙන හිත තියෙද්දි යට විශාල වැඩ කොටසක් තියෙනවා. නිකන් කාර් එක ඩෑෂ්බෝඩ් එක පෙන්වන්නට ඩෑෂ්බෝඩ් එකෙන් එහාට එක එක බොත්තමකට සම්බන්ධ විශාල සිස්ටම්ස් තියෙනවා. මේ බොත්තම දත ගන්නට ඒක වැඩ වෙයි පිටි තිරෙන් පිටිපස්සේ කොටසක් තියෙනවානේ. දැන් දැන් රේඩියෝ එකේ වැඩ කෙරුවට රේඩියෝ එකේ වැඩ කරන සර්කිට් එක තියෙනවානේ. ආන්නේ වගේ දෙයකට හිත යන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරයට වෙන දේ තමයි මම මෙච්චර කල් දැනගෙන තියෙන සම්පූර්ණ පද්ධතියේ 3ක් 4ක් විතර ප්‍රදේශයක් විතරයි. අර සියුම් භාවයට යනකොට ඊට වැඩිය ගොඩාක් පැතිකඩ පේන්න පටන් අර ගන්නවා නිකන් මම දන්නවා මෙහෙම කිව්වහම කුලප් වෙනවයි කියලා මේ ඇහෙන් පේන දේ තියෙද්දි දිබ්බ චක්කු ඥාණයට අහුවෙන සියුම් කොටස් තියෙනවානේ මේ රූප කියලා જાතියක් එහෙම නැත්නම් විබ්ජියෝර් කියන වයලට් වල ඉඳලා මේ ඉන්ඩිගෝ දක්වා යන ප්‍රදේශෙන් එහා පැත්තේ මෙහා පැත්තේ තරංග වගේක් තියෙනවානේ අපේ ඇහැට අහුවෙන්නේ නැති X-ray කියලා જાතියක් තියෙනවා, ultraviolet කියලා જાතියක් අපි වැඩ ගන්නවානේ. ඒව පිළිබඳව පෙනිලා නෙවෙයි දැනුමක් එන්න පටන් ගන්නවා. ඒ තරම ශබ්ද තරංග වල මේ මනුස්ස කන්ට ගෝචර වෙන ශබ්ද තරංග තියදී වවුලට විතරක් ගෝචර වෙන රේඩා තරංග වගේක් තියෙනවානේ. ඒක තියෙන බවට පෙනුමක් එන්න පටන් ගන්නවා. ඒ ගඳ සුවඳ අපිට දැනනට බැඩිය බල්ලෙක් ඉව කරනකොට ඇති හොඩේ දාලා බලනකොට යාට විශේෂ ගඳ හරහා පරිසරය කියන්න පුළුවන් ගතියක් තියෙනවානේ. රස පරීක්ෂක කෙනෙක්, ටී ටේස්ටර් කෙනෙක් මේ දිවට රසක් තිබ්බ ගමන් මේ අපිට තේරෙන්නේ නැති මොකද්ද විශාල පැතිකඩ වගේකට යනවානේ. ඒකම අන්ධ කෙනෙක් අත තියලා බැලුවාම යමක් බ්‍රේල් ක්‍රමයට ඕ නොටිස් බෝඩ් එකේ තියෙන එයාට විශාල දැනුමක් එනවනේ මේ ටච් එකේ. ඒකම දැනුමෙත් අපි දන්නවනේ අපිට වැඩි හුඟක් දැනුම තියෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට තියෙනවා මට තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්න පටන් අර ගන්න මේ අපි දන්න කොටස ඊටාම සුළු කොටසයි විශාල ප්‍රදේශයක් පේන බව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් තේරුම් අරගන්න නම් යාර සමාහිත බව අර පස්සද්ධියේ අනු යන සුඛය අනුපත් සම ඇති වෙන සමාධිය ඒක නිකන් මේ අන්ධකාරයක අපි ටෝච් එක ගහපම මේ ටෝච් එක බීම් එක වදින තැන හොඳට පේනවා වගේ හෙල්ලෙන්නේ නැතුව ඒක දිහා දිහා යොදාගෙන ඉන්නකොට ඕනෙම දෙයක ගැඹුර zoom in සිද්ධ වෙන්න පටන් ගන්නවා හැමදේම ලොකු වෙලා පේන්න පටන් ගන්නවා පේන්නේ මවාපෑමක් නෙවෙයි හිතුවපැතු දේවල් නෙවෙයි ඇති හැටි පේන්න පටන් ගන්නවා ඒක කවදාකවත් බලාපොරොත්තු වෙච්ච විදිහක් නෙවෙයි මේ ලෝකේ ස්වરૂපේ හුස්මේ ස්වરૂපේ මම කියන කේ ස්වરૂපේ කයේ ස්වરૂපේ කිසිම කිසි දවසක අපි මේ හිතාගෙන ඉන්න එක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒකට යන්න පුදුමාකාර කායික ශක්තියක් කායික සෞඛ්‍යයක් මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. ඒක නැති වුණොත් එහෙම ඒ නිල්ලම ගහලා තියෙනවා භාවනා මධ්‍යස්ථානයේ බෝඩ් එකක්. ඔබේ යථා ස්වરૂපය ඔබ දැක්කොත් දුවන්න පටන් ගනි භූතෙක් දැක්කයි කියලා. මේ යට තියෙන අපේ මේ හිත යටි හිතේ තියෙන ෂට ගති ටික මායාවී ගති ටික චපල ගති ටික මවාපෑම් ටික දැක්කොත් ඉතින් ඒ මනුස්සයාට විතරක් නෙමෙයි බලන ඉන්න මනුස්සයාට පිස්සු හැදෙනවා. ඒ තරමටම අපි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොගෙම ඒකමයි තියෙන්නේ. හැම එකම එක විදිහට ෂටයි. හැම එකම එක විදිහට චපලයි. හැම එකම එක විදිහට වංචනිකයි. ඒ නිසා ඔක්කොටම හොරි තියනවනම් සොරි කියන දෙයක් නැහැ නේ. දැන් ඌට සොරි මට සොරි මට දිනවා ඌට හොරි කියන නැහැ කිව්ව සොරි තමයි. දැන් ඔක්කොටම හොරි නම් අන්නේ රෙද්ද උස්සලා පෙන්වන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. භාවනා කරලා හොඳට අරමුණක් පේන පටන් අරගත්තට පස්සේ ඒකේ අපි ඔය හිතන සටහන හෝය ඒකේ අපි ඔය හිතන ආකාරය හෝ අපි ඔය හිතන ස්වභාව ලක්ෂණ නෙමෙයි තියෙන ගලණයක් තියෙන්නේ. නිතරම වෙනස් වෙන ගොජ දාන කිරිහට්ටියක් වගේ පණුරිත්තක් වගේ නලියන නලියයිලකට තමයි අපි මේ නිත්‍ය කරන සුඛ කරන සුබ කරන මේකට සටහනක් තියෙනවා මේකට ආකාරයක් තියෙනවා මේකට ස්වභාව ලක්ෂණ තියෙනවා කියලා දකින්නේ කබර ගොයාම තමයි කණ්ඩෝනවට තමයි තලගොයා කියන්නේ අපිට ඒකෙන් මාන්නේ වඩා ගන්න ඕන නිසා අපිට ඒක තණ්හා වඩා ගන්න ඕන නිසා ඒකේ මමය හදා ගන්න ඕන නිසා මේ චංචල කම්පන දේ නිට්‍ය කරලා සුඛ කරලා සුබ කරලා අපි දැක්කට ඒක වළක්වන්න බෑ ඔය කියන විදිහට යෝනිසෝ මනසිකාරයෙන් මේ සමාධිය ඇති වුණාට පස්සේ තමා හිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. මහන්නේ සමාහිත හිතකට ඇති හැටි පේන්න පටන් ගන්නවා. අපි හිතන්නේ දැන් ඇතිහැටි දැකලා ඉන්නේ කියලා. නමුත් මේක බැලුවොත් ඒ විදිහට අපි කිව්වොත් මේ ඕනම නිකන් ලේ කඳුලක් අරගෙන හෝ වතුර ටිකක් අරගෙන හෝ අන්වීක්ෂයකට දාලා එnde ende ende ende ende අන්වීක්ෂයේ බලවත් ශක්තිය වැඩි කිරුවොත් කවමදාකවත් හිතන්න බෑ මේ ලේ කඳුලක් ඇතුලේ මෙච්චර සෙල්ලම් තියෙනවා. ඒක නිකන් වී පැදුරක් එළුවා වගේ වැලුවා වගේ පේන තියෙන. ඒක ඇතුලේ අංශු වී ඇට වගේ කෝටි ගණක් තියෙනවා. නමුත් ලේ බින්දුවක මේකක් නැහැ. පිටුරු ගොඩක් පල්ලෙච්ච තැනකින් වතුර කඳුලක් කරන් කඩාවක දාලා බලන්න මේ මයික්‍රොස්කෝප් එකකට දාලා සත්වෝද්‍යානයකට රෙඩි සත්තු ඉන්නේ. විවිධාකාර හැඩ. නමුත් මෙහෙම බැලුවට පස්සේ පේන්නේ නැහැ. ඒ අර ලොක් කරලා පෙන්නන ගතිය. ඒ නිසා මේ ඒකාග්‍ර භාවයේ ආපු ගමන් හරියට අපි අවුව පායලා තියෙන වෙලාවක ඒ කාචයක් අරගෙන ලොක් කරලා බලන කණ්ණාඩියක් කරන පිටිපස්සෙන් කොළයක් තියලා ලංකන ලංකන දැන් එක දැනට එනකොට කොළිය පිච්චෙනවා. හරියටම කේන්දරයට මේ ඒකේ මේ නාභියට එනකොට කුලේ පිච්චෙනවා. මෙහාට කරනකොට එහාට කරනකොට කුලේ පිච්චෙන්නේ නැහැ. ඉතින් අවුවේ මෙච්චර පුච්චන ශක්තියක් තියෙන බව අවුවට අත තියා හිටියට අපිට දැනෙන්නේ නැහැ. නමුත් ඔක්කොම මෙහෙම එක තැනකට ඒකාග්‍ර වුණාට පස්සේ ඒ හරියට තැනට එනකොට පුළුන් කැල්ලක් තිබ්බත් කොලයක් තිබ්බත් පිච්චෙනවා. නිකන් කියනවා ඔය ආගමිනී සින්න කාලේ තිබුණේ යුද්ධවලදී එයා මේ ගොඩවීම හදලා තිබුණලු දර්පණ තල වගේක් ලොක් කරන්න පුංචි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒකාග්‍ර ලක්ෂණي අඩු වැඩි කරන්න පුළුවන්. දර්පණ තලයේ දික් කරලා. එයා එහෙම ඈත තියෙන නැවකට දාපුවම නැව උණු වෙනවා. ඒ තරම් විශාල ආලෝකයක්. ඉතින් මිනිස්සු හිතන්නේ මැජික් එකක් කියලා. දැන් හදලා තියෙනවානේ සෝලා පැනල් එකයි සෝලා හීටර් එකයි ඔක්කොම තියෙන පැරබෝල් එකට වීදුරුවක් මේ වීදුරු හෝ පිත්තල හෝ මේ ඇලුමිනියම් හෝ දෙලිසෙන දෙයක් පැරබෝල් එක විදිහට හදලා මැදින් බටයක් තිබ්බොත් බොයිල් වෙන තරමට වතුර හැදෙනවා. අන්න වගේ මේ ඒකාග්‍ර වෙනකොට හරියට මේ චීන කණ්ණාඩියක නැත්නම් ලොකලබන කණ්ණාඩියක හරියට එතන කොළේ හම්බුනොත් කිට්ටු කරනකොට පිච්චෙනා වගේ පුදුමාකාර ශක්තියක් තියෙනවා අපි ළඟ තියෙන විසරිත ශක්තිය. ඒක දන්නත් ආර වෙලා. භාවනා කරනකොට කියන්නේ ඒක රස කරන ඔක්කොම. ඒක තැනකට යොමු කරනවා. ඒකට අපිටම හිතා ගන්න බෑ. නැත්නම් මටම හිතා ගන්න බෑ මට මෙච්චරම ගැඹුරු ඥානයක් තියෙනවද මට මෙච්චර ගැඹුරු දැනුමක් තියෙනවද කියලා. ආයෙසටක් එකලස් නැතිවෙච්ච ගම ඒක නෑ. එකලස තියෙනකොට නාභිගත වෙනකොට පුදුම ශක්තියක්. නාභිගත නැති වෙනකොට ඒව එකිනෙක ගැටිලා ඒ වගේ අර දිශාගත භාවය නැති වෙනවා. ඉතින් මේක යෝගාවචරයේ කවදාද දැනගත්තොත් එයාට මේ කිසිම අධිමානික ශක්තියක් හෝ දැනුමක් හෝ බාහිරින් නෙවෙයි ලැබෙන්නේ අර තියෙනව එකලස් වීමෙන් නැත්නම් ඒකාග්‍ර වීමෙන්. ඒ ඒකාග්‍ර වීම කියන චෛතසිකය අපි ගත්තොත් ඒකක්කදා කියලා මේකට කියන්නේ අනිත් පැත්ත තමයි කාමච්ඡන්දේ කියන්නේ. කාමච්ඡන්දේ නැති වෙනකොට ඒකග්ගතා ඒකග්ගතා නැති වෙනකොට කාමච්ඡන්දේ. ඒ නිසා අපි බොහෝ අරමුණු දිගේ ඇවිදින ගතියට කාමච්ඡන්දේ කියනවා. රූප මාරු කරනවා, ශබ්ද මාරු කරනවා, ගන්ධ මාරු කරනවා, රස මාරු කරනවා. ඒක කාමච්ඡන්දේ. ඒකට කවදාකවත් මේ ඔක්කොම එක රස වෙන්නේ නැහැ. ඒකලස් වෙන්නේ නැහැ, ඒකාග්‍ර වෙන්නේ නැහැ, ඒකෝදි භාවයටපත් වෙන්නේ නැහැ. ඒකෝදි භාවයටපත් වෙච්ච කිසිම හිතක කාමච්ඡන්දේ තියන්නත් බෑ. ඒවා එකිනෙකට සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම දෙක. ඉතින් යෝගාවචර තීරුම් අරගන්න මේ කාමයේ මෙච්චර වෙලා ගත කරපු මට රූප බලන්න ආසාවක්, ගඳ බලන්න, රස බලන්න තිබුණු ආසාව දැන් අර ගත්ත ඒකාග්‍රතාවයට පණ දෙන්න ලෑස්ති. ඒ තරම්ම ඒක නිර්ආමිෂ සුඛයක් ඇති කරගන්න. ඒ සුඛේ නිසාම නැවත නැවතත් මේක සමාධිගත වෙන්න බලනවා. සමාධිගත වෙනකොට ඒක එnde එnde එnde එnde සිුම් වෙන්න පටන් ගන්නවා. ඒ සියුම් වීම වෙනකොට යාට තේරෙනවා කොයි වෙලාවකෝ සමාධි හිතකින් යමක් දිහා බැලුවොත් කොයි එක බැලුවත් එකයි. දැන් කාමච්ඡන්දේ ඉන්නකොට මේ ගෑණි එක විදියක් අර ගෑණි එක විදියක් අර රූප එක විදියක් මේ රූප එක විදියක් කඩේකට ගියාම අපි දේවල් අතර තෝරන්නේ. දේවල් අතර විචිත්තත්වයේ තියෙන නිසානේ. අර බ්‍රෑන්ඩ් එකයි මේ හැඩේ අනම්මනම් තෝරන්නේ විචිත්‍රත්වයේ තියෙන නිසා. නමුත් සියල්ලම සමානයි නම් අපිට තෝරන එකක් අවශ්‍ය වෙන්නේ නැහැ වගේ සමාහිත හිතකින් බැලුවොත් සියලු සංස්කාරවල තියෙන මේ ඇති වෙනවා මේ පවතිනවා නැති වෙනවා කියන මේ මූලික ලක්ෂණ තුන පේන. ඒකට කියනවා මේ සම්තතිය දැකීම කියලා. ඒක මේ මෑතක භෞතික විද්‍යාවේ පෙන්ලා දීලා තියෙනවා. මේ ලෝකේ තියෙන ඕනම දෙයක අණුවක් පරමාණුවක් බවට කඩලා පරමාණුවක් පරමාණුක කොටස් බවට කඩලා න්‍යෂ්ටියකට හෝ යොදලා බැලුවොත් ඒකේ තියෙන ඔක්කොම ශක්ති විතරයි ඒ ශක්තිය වල නිකන් සුලිසුලන් ගහනවා වගේ පිඩුවීම් වගේක් තියෙනවා මේ හැසිරීම රටා වගේක් තියෙනවා ඒක වරින් වර දියවිලා යනවා ආයෙකතු වෙනවා හරියට දියසුලියක් හැදෙනවා වගේ එහෙම නැත්නම් සුලිසුලඟක් හැදෙනවා වගේ. ඒව ආයේදී වෙනවා. නමුත් මේ ශක්තිය අතින් බලනකොට හයිඩ්‍රජන් වලයි හීලියම් වලයි අනිකුත් තියෙන ආවර්තා වගේ කොයි එකෙත් තියෙන එකම ශක්තිය. පෙළ ගැහිම් වල වෙනසක් තියෙනවා කියනවා. එහෙම නැත්නම් අපි බැලුවොත් මේ හැමේ ඇටවල, ලේවල, අසුචිවල, මුත්‍රවල, දත්වල, කෙස්වල තියෙන අංශුවක් අරගෙන බැලුවොත් මේ න්‍යෂ්ටි වටේ කරගෙන නියස්ටි ප්‍රෝටෝන තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මුළු ක්ෂීරපතියම ගත්තත් ඒ රූපෙමයි. ඒකට කියනවා zoom in zoom out කියලා. එතකොට මේ එකම දේ තමයි හැමතැනම තියෙන්නේ. සමාධියක් ඇතිව බැලුවොත් නිකන් මයික්‍රොස්කෝප් එකකට දාලා හිටුවා ටෙලස්කෝප් එකකට දාලා බැලුවොත් ඒ ගැලැක්සි එක තියෙන නැත්නම් සූර්යා වටේ ග්‍රහලෝක කරකින චක්‍රයම ඒකමයි තියෙන්නේ. මේ න්‍යෂ්ටික තියෙනෙත් න්‍යෂ්ටි වටේ කැරකෙන එක. ඉතින් මේ දෙක දැක්කට පස්සේ මොඩල් එක එකයි අරක මැක්‍රෝ ලෙවල් එක කියනවා මේක මයික්‍රෝ ලෙවල් එක කියනවා. භාවනා කරලා අපි මයික්‍රෝ ලෙවල් එක දකින්නේ ආනපාන වෙන්න පුළුවන්. නමුත් පිම්බීම හැකිලිම ගිය එක නම් දකින්නේ ඕකමයි ඔතින්ද ගියාට පස්සේ. එනිසා එතනින් එහාට ඔය මහසී ක්‍රමේද විසුද්ධි මාර්ගයේද කතාවල් නැහැ. ඔතින්ද යනකන් නම් අපි ඉදිරිපත් කරත අරමුණ අනුව වෙනසක් ඇති නිසා සමාහිත සමතියකට ගියාට පස්සේ හිත තේරෙන පටන් අරගෙන අපි කොයි පැත්තෙන් ගියත් මේකේ තියෙන එකම රසය. ජන්සේ සඳහන් කළා තියෙනවා මහමුදේ කොත්තනින් ලුණු ලුණු ටිකක් ලෙව කාලා බැලුවත් එකම රසය. ලුණු රසය. ඒ නිසා ධර්මයක්, කියන්නේ රූප ධර්ම, නාම ධර්ම කොයි එක බැලුවත් සමාධියෙන් දාලා බැලුවොත් ඒක තියෙන්නේ ඇතිවීම, පැවතීම, නැතිවීම සහිත ස්වභාවය. ඒක නොදකින නිසයි අපි මේකට වැඩි මේක හොඳයි කියලා කියන්නේ. ඔක්කොම සමානයි නම් අපිට රණ්ඩු කරන්න දෙයක් නැත්තේ නෑ. ඒක නිසා ඒක නොදකින තාක්කල් ඉමස රණ්ඩු කරනවා කියන්නේ නැතුව වෙන මොනෝ කරන්නේ. ඉතින් බුදු මන්දිසාංශ කියනවා කාට හරි මේ දේවල් දිහා මේ සමසිත සමමෙත පතුරවනකම් එයාට මේ දකින්න දේ පිළිබඳ සාධාරණ තීන්දුවක් දෙන්න බෑ මොකද එයා බලන්නේ එයාගේ අගයන් ආඩම්බරයෙන් හැටියට. එයා බලන්නේ එයාගේ මේ කලින් යොදාගත්ත පෞරුෂත්ව ලක්ෂණ අනුව. දෙයක් දිහා බලලා මේක හරි මේක වැරදි කියලා තීන්දුව කරන්නේ මමනේ විනිශ්චය දෙන්නේ. මගේ හිත පක්ෂග්‍රාහීනේ පටන් ගන්නකොටම. ඉතින් කියනවා ඒ ස්වාමීන් වහන්සේ විනිශ්චයකාරකමක් දෙන්න වටින්නේ අඩු ගානේ ප්‍රථම ධානය ගත්ත කට්ටියට විතරයි. එතකොට අඩු ගානේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච වෙනුවට විතක්ක ਵਿਚාර බීජ සුඛ එකක් ගන්න තියෙන්නේ ධානාංගනේ. නමුත් අහනවා විනිශ්චයකාරලෝ භාවනා කරනවත් දැකලා තියෙනවද කියලා. මේ බෙන්ච් එකට නැගෙන තියෙන සුදුසුකම් වල අනුව කොතනක හරි දීලා තියෙන අඩු ගන්න ප්‍රථම ධානයවත් අරගෙන තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ල හදපු ව්‍යවස්ථාවක් නෙමේ දුවන්නේ. රාජ්‍ය ව්‍යවස්ථාවේ එහෙම එකක්, රෝමලන්දිසි නීතිය එහෙම එකක්, ඕනම උසාවියක දුවන නීතිය එහෙම එකක් මේ ඕගොල්ලෝ හිතනවාද මේ මේ නිවන් දක්කන්න හදලා තියෙනවා කියලා මේ නීති. මොන තරම් විහිළුවක්ද මේකේ තියෙන්නේ කියලා. එකපාරක් අපි ওই නිස්සරණවනේ වැඩ කර කර යනකොට අපි මේ නිස්සරණවනේ යම්කිසි රාමුවකට පිරිසුදු මට්ටමකට ගන්න ඉතින් උඟාවක් වේගෙන් දිනු වෙන වෙලාවක් අපි ගියා ස්ටෑන්ඩඩ් බියුරෝ එකට ලංකාවේ ජන ප්‍රමිති කාර්යාංශයේ අනේ ලොකයි හොඳයි අපිට දුන්න විනාඩි 20 40ක විතර කාලයක ඇත්තටම යා වෙලාව දෙන්න බෑ. ඉතින් පැහැදිලි කරලා කිව්වා මේක අපි නොමිලේ කරලා දෙනවා සාංශ මෙන්න මේ විදිහටයි කරන්න කියලා. අපි මේ මගේ හොඳම සූචකීකරු ගෝලය දෙනවා මේක ස්ටෑන්ඩයිස් කරන අපි මට උදව් කරන්න ඕනේ. මේ මෙන්න මෙහිමයි කෙරෙන්නේ. අපි මැලිබන් කම්පැනි එකට ගිහලා වැඩ කරා. අරකයි මේ ඊට පස්සේ මම ඇහුවා දැන් ඔයගොල්ලෝ මේ පෙන්වන්න හදන්නේ කාගේ පොතද කියලා. මම මේක ඇමරිකාවේ 1976 ISO ස්ටෑන්ඩඩ් කියලා. ඒකට අපි තමයි දක්ෂම ගන්න. මම කව පොතේ කොතනක හරි නිවන කියන වචනේම ලියවිලා තියෙනවා කියලා. ඇයි ස්වාමීන් වහන්සේ? මොකද මේ අපි Nissan වනේ යන්න හදන්නේ නිවනට. මේ ඇමරිකාවේ ස්ටෑන්ඩඩ් එකකින් කොහෙටද යන්න හදන්නේ? ඕගොල්ලෝ මේ පොතද අපි දිගාරින්න දෙන්න හදන්නේ. මේ ලංකාවේම ලොක්කා. මම කරුණා කළා මහත්තයෝ. ඕගොල්ලෝ දන්නේ නැත්නම් පොත කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. නෑ නෑ නෑ අපි පිළිගන්නවා අපි පිළිගන්නවා ඒත් ඔබ වහන්සේට උදව් කරනවා කියලා ගියා. එහෙම ඇත්තට මම එහෙම කියන එක වටින්නේ නෑ. මොකද හේතුව ඒ කියන එක නා අපිට ස්වාධීනව උදව් කරන්න ගියේ. උදව් කරන්නේ කාගේ කෝදු අතේ තියාගෙනද? කාගේ මිනුම් දඬු අතේ තියාගෙනද? ඒ එකකවත් තියෙනද පලාතකවත් මේ ඒකෝදි භාවයක් නිවනක් නෛර්යානික ගතියක් පලාතක නැති ලෝකයක් නේ අපි මැනගෙන යන්න හදන්නේ. ඉතින් අපිට පුළුවන් වේද මුළු ලෝකෙම මේ පැත්තට යද්දී මේ සමාහිත හිතට පේන දේ යථාභූතය කියලා තේරුම් ගන්න. පෙනුනට පෙනුදේ යථාභූතය කියලා තේරුම් ගන්න මුළු දවස පුරාම සංසාරේ පුරාම ලෝකෙම මේ පචයක් පිටිපස්සේ යද්දී දැක්කට මදි. දැකලා ඒක හරියට මේකයි බඩුව කියලා තේරුම් ගන්න මේ බ්ලින්ක් කියන එක. ද ගිස්ට් කියන එක මේකයි තෝරගන්න කියන එක සම්පූර්ණ අහඹයක්. ඒක නිසා මොනව පතුරු ගහලා පෙන්නුවත් මැනික මැනිකක් පයේ වැදුනට කන ඇහිඳලා ගනීද කියලා අහලා තියෙනවා. තාදාග මැනික තිත්ත ගුණ හරි බෙම්බන්න මේ බර ගලක් කැප්පුණයි කියේ. සාමාන්‍ය ගලක් කැප්පුණා ඉච්චර හිතෙන්නේ නැහැ නේ. ඒ නිසා මේ ඇස් දෙක වහගෙන ඉඳද්දී අපිට මොන සැප දුන්නත් අපි තෝරන්නේ අර තකතිරු අර ෂට අර මායාවී අර වංචනික ගති නිසා අපිට දුන්නට ඒක සත්‍ය බවත් නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් බවත් මේක මගේ හිතසුව පිණිස වෙයිද කියන එක බවත් අපි හිතන එක වෙයි කියලා ඒකෙම කවදාවත් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. පින්නද්දි පින්නද්දි පින්නද්දි මේ ලක්ෂයක් දේවල් පින්නද්දි මේකමයි සත්‍යය. කියලා තේරුම් ගන්නවා කියන එකට බුදුහාමුදුර කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මේක බලපෑම් කරලා කරන්න බෑ. පෙන්වන්න පුළුවන්. අත්සය වතුර එකමකට ගෙනියන්න පුළුවන්. ඌ බොයිද නැද්ද කියන එක අත්සයට කියද ඒක බීපංජයකෝ ඉස්සරහට වතුර නැහැ කියලා ඌ කියන්නේ. මොකද අපි අස භාෂාව දන්නේ හිත කතා කරන්නේ තන්නේ ක්‍රම තකතිරු භාෂාව. ඒක යන්නේ කාමෙට එකයි හිත දන්නේ ಜಾතිය බෝ කිරීම විතරයි. මේ මුළු යන්ත්‍රයේම හදලා තියෙන එකට විතරයි. ඉතින් අපි මේ පැවැත්මට හදපු මේ යන්ත්‍රේ නැවැත්මට යොදනවයි කිව්වහම. ඉතින් නිසා මේ සමාහිත බව එනකොට අපිට මේ පේන දේ නොපිරිනවම නෙවෙයි අපි ඒක පිළිගන්නේ අන්තිමටම. අනික හැම අත ගන්න පුළුවන් ඒක අත ගාලා අත ගාලා අත ගාලා අත පුච්චගෙන සංසාර දුක දැකලා සංසාර බය ඇති වෙලා අන්තිමට තමයි මේක තේරුම් ගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන කරුණාව කරුණාටත් වැඩිය ඉවසීම හිතා ගන්න බෑ. මෙච්චරත් ඉදිරිපත් කරද්දී එයා ඒක නොදැක ඒක හරි කම්මැලි කියලා ඒක හරි නීරසයි කියලා ඒක හරි බය එලවන සුළුයි කියලා ඒක හරි අනිස්තිරයි කියලා ඒක හරි පාළුයි කියලා ඒක ප්‍රතික්ෂේප කරන හැටි ඒ වෙනුවට මේ මනරම හිත බඳින දේවල් අදින හැටි දිහා බලනකොට ඒක හිතෙනවා සමහරට ඇත්තටම මේ කරන්න බැරි එකක් කියලා. මොකද මේක දිහා බලනකොට මේ බය හිතෙන්නවත් නෙවෙයි, බය කරන්නවත් නෙවෙයි. සංවේගයේ පිණිස මම මේ කතා කරන්නේ. අපේ දරුවෝ අපි කොතෙන්ද යොමු කරන්නේ? අපි තියෙන උපරිම ශක්තිය දාලා අපි දරුවන්ගේ අඬකට යොමු කරනකොට දෙමව්පියන් විදියට මම ඕගොල්ලොත් එක්ක ඉන්නේ නැහැ. මම මට දරුවෝ නැහැ. නමුත් මේ මේක හුලඟක්වත් මේකේ. ගතියක් අපි පෙන්වන්න උත්සාහ කරනවාද? ඒකල වල මේ දරු අපිට වෛර කරන එකට අසාධාරණයක් තියෙනවා කියලා බලන්න. මොකද උන්ට අපිට වැඩි සෙන්සර් එකක් තියෙනවා. උන් ඉච්චර කෙලෙසිලා නැහැ මනස. උන් දන්නවා මේ ළමා මනස මේ නිහතමානීකම එහෙම නැත්නම් මේ මේ අහිංසකකම කියන එක දරුවන්ට උගන්වන්න ඕනේ නැහැ. අපි ඒති එදිමොන් ට්විස් කරලා අපිට ඕනේ සිවිල් සර්වන් කෙනෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න කරන එක තරම් අපරාධයක්. අර අච්චර අහිංසක මනසකට මේ දේවල් දාලා අපි විතරද? ගම් වශයෙන්, පවුල් වශයෙන්, රටවල් වශයෙන්, ಜಾති වශයෙන්, manussත්වයේ වශයෙන් මේක දිහා බලාන ඉන්නකොට කවදාකවත් බුදුරජාණන්සේ පශ්චාත්තාප වෙනවද? මේ ඔක්කොම જાති මානව වශයෙන් ගියත් බුදුහාමුදුරු කියපේක බොරු කරන්න පුළුවන්. ඔය ඔක්කොම කුණුහරු ප්‍රතිදී එක සිත්තක්ෂණයක් සතියෙන් ඉන්නකොට මේක තේරෙන්න පටන් ගන්න මුළු සංසාරෙම මෝහ පටල තිබුණාට සති චිත්තක්ෂණේ ගහව ගමන් අඩු ගන්න මේක තදංග වශයෙන් දැනගන්න පුළුවන්. තදංග වශයෙන් දැනගත්තට උතෙන්ට එන්න බෑ. තදංග වශයෙන් ගන්නකොට යෝන්සුමස් කාට දැම්මොත් යන්තම් පාමෝජ්ජයක් විතරයි ඒක ප්‍රීතියක් වඩටපත් වෙලා. ඊට පස්සේ ඒක පසද්ධියක් බාට පත් වෙලා සුඛයක් බාට පත් වෙලා සමාහිත වෙලා යථා භූතම් පජානාති කියන එකයි සමාහිත බව මේ සමාධිය දෙකක්. සමාධියෙන් පෙන්නවට බාර ගන්න කැමති නැහැ. එතනදී මේ ඇතිදී ගොඩාක් දේවල් පේනකොට මෙයයි මගේ ගැලවුම් මාර්ගය. මේක තමයි මේ මධ්‍යම ප්‍රතිපදා. මේක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඒ මිනිස්යාට තේරෙන එක සමාජ වගකීමක්ද පුද්ගලයාගේ වගකීමක්ද කියන එකටත් බුදුරජාණන් හරියට උත්තරයක් දෙන්නේ ඒ තරම්ම අවිද්‍යාවේ කෙලවරක් හොයන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මුළු සමාජ වැසීම කියන්නේ අපෝ ඌව කර කර ඉඳලා හරියන්නේ නැහැ කීයක් හරි හම්බ කරගන්න ඕනේ යුතුයකම් කරන්න ඕනේ අරක මේකයි කියලා සමාජය එහෙම කියනවා. මගේ හිතත් වමනාවෙන් භාවනා කරලා ඒකෝදි භාවය ඇති කරලා පෙන්නකොට කියනවා ඔක එහෙම තමයි ඒ උනට බන් නැගිටලා යන්න හිතෙනවා. එහෙම නැත්නම් ඕක ওই වෙලාවට විතර හරියන්නේ. ගෙදර ගියාම කන්තෝරුවට ගියාම මාකට් එකට ගියාම ඌ හරිනවනේ. ඒකට වෙනම හම්බ කරන්න එපායි කියලා. මෙන්න මෙවැනි தත්වයකදී ඇත්තටම කියනවා ගැඹුරෙන්ම බුදුරජාණන්ස පිළිගන්නවා මිනිස්සයා අහිංසකයි කියලා. ඒක කාල් මාක්ස් උමත් කියනවා. මිනිස්සයා කියන කෙනා naturally good මේකේ මේ ඇසුර නිසා පන්ති වෙනස නිසා ඇතිලා තියෙනවා කියන. බුදුජානනාංශ කියනවා මේ ආගන්තුක උපක්ලේශ ටික නිසා අපිට මේක දැක් ගන්න බෑ. ඉතින් ඒ නිසා අපිට සත්‍ය නැතිකමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සත්‍ය සහ අනිත් දේවල් දුන්නට පස්සේ ඒ දේ වෙන් කළ හඳුනා ගන්නවා කියන එකට කිසිම වගකීමක් ගන්න බෑ කාටවත්. ඒක සම්පූර්ණ හම්බයක්. ඒක නිකන් ඉලෙක්ට්‍රික් වැඩක්. අපිට කරන්න තියෙන්නේ නැවත නැවත පෙන්න පෙන්න ඉන්නේ. ලක්ෂ වාරයක් පෙන්වන්න පළවෙනි සැරේ බෑ කියන්න පුළුවන්, දෙක බෑ කියන්න පුළුවන්, තුන බෑ කියන්න පුළුවන්. මේ ලෝකේ නිෂ්පාදනය කරලා තියෙන හැම සුවිශේෂ නිෂ්පාදන හැම එකක්ම ওই වගේ එක ප්‍රතික්ෂේප වෙලා දෙක ප්‍රතික්ෂේප වෙලා තුනේ හතරේදී තමයි ලෝකයා තේරුම් ගන්න තියෙන්නේ. හැම වෙලාවෙදී මේ මනසට මරණ දඬුවම නියම කරලා තියෙනවා මේ පළවෙනි දේ කියනකොට. මේ මනස ඉතින් ගණන් ගන්නෑ දෙවෙනි සැරේත් මිනිසුගෙන් දෙහන්න දෙවෙනි සැරේත් කරනවා. තුන්වෙනි සැරේ කරන කරනකොට තමයි මනුස්සයාට යන්තම් තේරෙන්නේ මේ මනුස්සයා කියන්නේ හුදි ජනතාවට මේ මනුස්සයා වැඩේ විතරක් නෙමෙයි වැඩේ අරගෙන යන හැටි. දිනනකම් මේ කොඩිය ළඟට ගෙනියන හැටි. අර ගෙම්බ හතර දිනක් ගියාම උඩහාටම ගියේ ගෙම්බ තමයි දිනලා තියෙන්නේ. මොකද ඒ? උඩ කන් ඇහිලා නැහැ. මට ඊන කට්ටිය මේ වට්ටන්න හදනකොට උට ඇහිලා නැහැ. ඉතින් ආවට පස්සේ ඌට තෑග්ගක් දෙන්න හදනකොට ඌ හොල්මල්ලු. ඉතින් ඔක්කොම වල මේ සංවිධායක මණ්ඩලේ මොකද මේ දඟලන්නේ කියලා ඌ ඌට ගංගා එන්නේ නැලු. ගංගා ඇහුණා නම් ඒ වටේ ඉන්න කට්ටිය එක එක්කත් යන්න දෙන්නේ නැහැ ඌට. ඕව කරන්න බෑප්පා. මේ කාලේ බෑ. ඔය දස පාරමිතා පුරලා එන්න ඕනේ මෛත්‍රී බුද්ධ ශාසනය කරන මිසක දැන් කරන්න බෑ කියලා හැම කෙනාගේම තියෙන්නේ කන් ඇහෙන එකේ දෝෂේ. මං කියන නිසා ලංකාවට කංගලාවට ඇහින්නේ කියලා. මේ මිනිස්සු කියන දේ අහලා ගියොත් නම් ඇත්තටම අහිංසකයි. ඇත්තටම අවංකයි. දන්නේ ඒ විතරක් නෙවෙයි හරි පාර පෙන්නද්දි ඒ පොළු දානවා කියලා කියන තරහට කරන දෙයක් නෙවෙයි. ඒක තමයි ස්වરૂපය. ඒ නිසා භාවනා මාර්ගය යන කෙනා දන්නවා. මේ හරස්පාරවල මොනව ආවත් අර ගත්ත දේ එහිම නැවත නැවත නැවත නැවත නැවත නැවත යෙදීමන කියන අනුපස්සනාව කියන. ඒ නිසා සමාධියට මොනක් දැකපු ගමන් මහ විශාල අවුලක් වෙන්නනවා. එයා හිතනවා මේක තමයි මේක තමයි කියන භාවනා කරලා ධානයකට ගිය කිසිම කෙනෙක් පොතේ තියෙන එක පිළිගන්නේ එයා දන්නවා ඊට වැඩි වෙනස් දෙයක් තියෙනවා. ඉතින් පොතේ දෙන්නේ නැතු කියන්නේ විදියක් නැහැ නේ. දන්න අනුමාන ඥානෙට කියනවට කරන්න දෙයක් නැහැ. නමුත් ගියාට පස්සේ ඒක නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක ලක්ෂ වාරයක් වශී කරනකොට කරනකොට හිතනවා ඉතින් මේක බොරු කියලා හරියන්නේ නැහැ. ඔය යන පාරෙම කාට හරි යන්න ඇරලා. එතන ගියාට පස්සේ කියලා දෙන්න ඕනේ මෙන්න මේකයි මේකයි කියලා. ඒක විපස්සනා ඥාන කිව්වහම. එහෙනම් මේ සතිය කිව්වහම. එහෙම නැත්නම් මේ එක එක චෛතසික අපි මේ පොත්වල ලියාගෙන කොළවල ලියාගෙන ස්ටඩි කරාට ඔය එකක්වත් ලියන ප්‍රමාවක්වත් ඒ මට්ටමේ හිටින්නේ නැහැ ලියලා ඉවරනකොට වෙන එකක් වෙලා ඉවරයි. ඔය දවස්වල ලංකාවේ JVP කචල් තියෙනකොට මේ පාර්ලිමේන්තු අනුමැතියක් වෙලා ඕන්ලා තිබුණා තිබුණා මිග් ජෙට් එකක් ගෙන්න ගන්න. ඒක බොහොම වේගෙන් යන එකක්. ඉතින් ඒක ගෙන්නන්න හදනකොට විරුද්ධ පක්ෂයේ කට්ටිය කියලා දෙනවා මිග්ජෙට් එක හදපු රෂියන් කාර්යගේ නම කියන වෙලාවට වැඩි නම කියන වෙලාවේ යනකොට ලංකාව උඩින් යන්න පුළුවන් කිව්වා ඊට ඉස්සෙල්ලා. මොකටද කියලා ඒව ඔයක නම් නැති වැඩි. ඔය මිනිහගේ නම දිග නමක් ඒ නම කියන තරම්වත් වෙලා යන්නේ නැහැ කිව්වා ලංකාව හරහා යන්න. එහිටත් අහපන් බුදුරජාණන් වහන්සේ කියනවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්‍යතත්තම් පඤ්ඤායති. අපිට වේදනාවක් ආවට ඒ වේදනාව දිහා බලාන හිටියොත් ඉවර වෙන්නේ ඒ වේදනාව නෙවෙයි වෙන එකක්. සුඛ වේදනාව දිහා බලාන හිටියොත් ඉවර වෙනකොට දුක් වේදනාව බාටපත් වෙලා ඉවරයි. සුඛ වේදනාව පටන් ගන්නතර ඉවර වෙන්නේ සුඛ වේදනාව නෙවෙයි. දුක් වේදනාවක් පටන් ගන්නතර දුක් වේදනාව දිහා බලාගෙන හිටියොත් මේ දුක් වේදනාව කියලා යා ඉඳපු ගමන් ලේබල් එක මාරු කරලා ඉවර වෙනකොට සුඛ වේදනාවක් කියලා. ඉතින් අපි මේ සැප හොයාගෙන යන ගමනේ අනිවාර්යයෙන්ම ඉවර වෙන්නේ දුකෙන්නේ. නැප ලැබුණොත් ඒක දිහා කවුරුත් මේ බලන්නේ නැහැ. ටික මුලදී මුලමඳාක බලන්නේ නැතුව අර ඉතින් පුරුද්දට හැපෙILLනවා. නමුත් හැම සැපක්ම ඉවරනේ දුකේ. ඒ නිසා සමාහිත භාවයේ මේ සුඛය ආවට පස්සේ තමයි සමාධියේ ඉන්නේ. සමාධියෙන් පේන මේ යථා භූතය තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන එක මේක මේකයි යථාර්ථය කියලා නැත්නම් මේකයි මට හිතසුව සලතන දෙය කියලා තෝරගන්න කිසිම කෙනෙකුට සුදුසුකම් නැහැ. ඒ වාගේම සරුවච්චන් වහන්සේවත් එක ගන්නෙත් නැහැ. එහෙම ගන්න බෑ. මොකද සරුවච්චන්සේ අනුකම්පාවෙන් කියනක නැවත නැවත කරන්න නැවත නැවත කරන්න කරනකොට කරනකොට කරනකොට සංසාර බය දන්නවනම් සංසාර දුක ගැලවෙන්න ඕනකම තියෙනවනම් තමයි තේරේ මේ මේ දේවල් වල තණ්හා මාන දිටි තියෙන ඔය ලක්ෂයක් දෙයක් අතර එක තැනක් තියෙනවා තණ්හා නැති, මාන නැති, දික්ටි නැති. ඒකට කියන්න තියෙන්නේ කම්මැලි, නීරසයි, ඒකාකාරී, බයලන සුළුයි. ඉතින් සාපි ඒක මගහරවල තමයි හොයන්නේ. නිසා මෙතනයි මැදමාවත කියලා කියන්නේ ලක්ෂ කී වාරයක් අපි අරද්ද වර්ධයන් වෙන්නේ. ඒක නිසා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. අපි මේ සමාහිතකමක් නැතුව එහෙම නැත්නම් මේ ප්‍රතිපක්ක ධර්මත් එක්ක රණ්ඩු කරන ගමන් අපිට මේ පේන දේ පේනවයි කිව්වට ඇහෙන දේ ඇහෙනවයි කිව්වට නැත්නම් තියෙන දේ පේනවා පේන දේ තියෙනවයි කිව්වට සමාහිත හිතකින් බannකොට පේන දේ ඇත්තෙමත් නැහැ ඇත්තටම තියෙන දේ පේන්නේත් නැහැ ඉතින් මේ නිසා මැජික් වලට ගොඩාක් ඉඩ තියෙනවා හීනවට ගොඩක් ඉඩ තියෙනවා. මායාවට ගොඩක් ඉඩ තියෙනවා. චපල ගති වලට ගොඩක් ඉඩ තියෙනවා. මොකද මේක තෝරගන්නවයි කියන්නේ කොය හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා කොයි වෙලාවක හරි යෝගාවචරය දන්නවනම් ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමි කියලා බුදුරජාණන්සේ සබ්බාසව සූත්‍රයේ සඳහන් කරනවා මානිනේ ඇත්තටම ආශ්‍රව කියලා කියන්නේ මොනවද කියලා දන්නවනම් දැක්කොත් අයින් කරන්න පුළුවන්. දන්නේ නැතුව කනබල්ලන් ගහලා ඒක අයින් කරන්න බෑ. ඒ නිසා අපි පරිවිතිකම කෙලෙස අයින් කළ සීලෙන් සමාධියෙන් මේ විදිහට පරිඋත්ථාන කෙලෙස අයින් කරලා හොඳට බැලුවොත් පේනවා යට මොනවද නයිමල්ලක් තියෙනවා. ඒකේ තියෙන හරියක් තියෙන ෂටගති. තියෙන හරියක් තියෙන මායාවී ගති. තියෙන හරියක් කියන්නේ වංචනික ගති. තියෙන හරියක් කියන්නේ විසිකරන තියෙන ගති. අපි ඒ තියේදී අනුන්ගේ මල්ල දික් කළා කියන උඹේ ගතිය තියෙන ෂට ගතියක් නේ. මහා මායාවිනේ. ජීවනත ඇත්තටම දන්නේ නැත්නම් හිතාවි යකෝ මගේ හිත බල්ලා කියනවා වගේ මේ මොනස හරියටම කියනවනේ කියලා. මොකද එයාට පුළුවන් නම් බලන්න මෙයාගෙත් තියෙන්නේ ඒ කක්ක පැකට් එකම තමයි. ඒක නිසා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ටික විස්තර කරන්න පටන් එච්චර ඇතුළට ගියේ නෑ. මේ හීන විස්තර කරන්න ගිහිල්ලා යා කිව්වා මේ එදින්දා ජීවිතේ ගත කරනවත් එක යම් වගකීමක් තියෙනවා පේන හීනවල. ඒ නිසා හීන වලින් විශේෂ මානසික රෝග වලට උදව් කරන්න පුළුවන් කියලා ගොඩක් උත්සාහයක් කරලා තිබුණා. හීන ඒ කියන්නේ අඩ හීනේ පේන අඩ නිින්ද පේන දේවල්. මේ කරපු විග්‍රහය අනුව කාල් ජුන් අගේ ගෝලයා කතා කරලා කිව්වා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කරපු උත්සාහය නිසා උඩුසිතේ සිට යටිහිතට බිංගයක් කපන්න දැන් අපි දන්නවා කියලා. පේන දේවල්, දන්න දේවල්, ගොරෝසු දේවල් ඉඳලා නොපෙනෙන, නොදන්න සියුම් දේවල් වලට බිංගයක් කපන්න පුළුවන්. එකපමණදී ලොකු මානසික ශක්තියක් සෞඛ්‍යයක් අවශ්‍යයි කායික සෞඛ්‍යයක් අවශ්‍යයි හැබැයි යටිහිත ඔක්කොම සමානයි universal unconscious කියලා කොයි වෙලාවක අපි මේ අපේ තියෙන පෞද්ගලික ලක්ෂණ රුචි අරුචිකම් ඡටමාය වගේ පන්නගෙන යටට ගිහිල්ලා බැලුවොත් අපි ඔක්කොගෙම තියෙන්නේ එකම ගතිය එකම ඡටගතිය එකම මායාවී ගතිය එකම චපල ඉතින් හිත බලලා කියන්නේ ඕකට තමයි හිත බලන්න ඕනේ නැහැ කන්නඩිය මොන බලපුවම් පේනවනේ. තියෙන්නම මවාපෑමක් විතරයි. තියෙන්නම තියෙන රංගපෑමක් විතරයි. තියෙන්නම කාගේද න්‍යායපත්‍රයක් කියවනේ කාගේද න්‍යායපත්‍රය. කෙලස් මාරය. න්‍යායපත්‍රේ නැති තැන මොටිවේෂන් එකක් නැහැ. න්‍යායපත්‍රය තියෙනකොට එලවනවා අපි. න්‍යායපත්‍රය නැති උනට කියනවා මේ මනුස්සයා භාවනා කරනවා අරමුණක්වත් නැහැ. සතිය පිහිටලා තියෙනවා. අරමුණක් කන්ච මම මොකද්ද කරන්න ඕන කියලා කෙලෙසි ඇවිල්ලා අහනවා. බුදුරජාණන් කියන්නේ නැහැ. මොකුත් එපා. නැති බව අරමුණක් නැතුව සතිය පිහිටවන්න පුළුවන් බව උත්තු ඔප්පු කරපන්. ඉතින් අපිට ඒක හරි මනෝන්ජල් ගතියයි. භාවනා කරන අරමුණක් නැහැ. බුදුරජාණන් කියන උඹලා එහෙම කිව්වට නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යස්ස තේනා විධානාමි යම්පි නිස්සාය ජහයිති කියලා මිනිස්යන්ට ඉස්සෙල්ලා දෙයියෝ වඳිනවලු. දෙයියන් ඉස්සෙල්ලා බ්‍රහ්මී වඳිනවා ආජානීය මේ පුරුෂයාට নমස්කාර වේවා. මේ උත්තම පුරුෂයාට নমස්කාර වේවා. ਉਹ භාවනා කරන්නේ මොකද්ද කියලා ਉਹ දන්නේ නැහැ. යස්සතේ නාබිජානාමි යම්පි නිස්සාය ජහයිති. අරමුණක් නැහැ. හැබැයි මේ මනසේ අරමුණක් තියනටත් වැඩිය තාමත්ම උනන්දුවේ අප්‍රමාදීව සතියෙන් බලහන් ඉන්න හැබැයි අනන්තේ පේන්නේ යාට. අරමුණක් තියෙනවා නම් ළඟ තැනකනේ මේ මේ ආලෝකයෙන් ගිහලා හැප්පෙන්නේ. කෙලින්ම අනන්තේ දිහා බලන්නේ. ඒක දෙයියන්න වළංගු නැහැ. දෙයියන්න තේරෙන්නේ නැහැ. බ්‍රහ්මයන්ට තියෙන ඉගෙනක මේ ආජානීය පුරුෂයෙක් කියලා කියනවා. මහා පුරුෂයෙක් කියලා කියනවා. ඒ නිසා අරමුණක් තියෙන තාක්කල් සම්මුතිය. අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලත් දැනුයි යොන්න මම හරියට මල පන්න ගත්තේ එලිපත්ත පන්න ගත්තේ දැනුයි පටන් ගත්තේ භාවනාව කියලා යන්න පටන් අරගත්තොත් පේනවා ඒ හරිය ඉන්නේ ආර්යයන් වහන්සේලා විතරයි. ඒකේ කිසිම තරඟයක්වත් නැහැ නිතරම ජයත් තියෙන්නේ මේකේ උද්දී ඉඳලා හැන්ද වෙනකන් වань. තා ඊර්ෂ්‍යාවද ක්‍රෝධෙද මාන්නේද තකතිරුකමද මෝඩකමද කෙලවරක් නැහැ. එහා පැත්තට ගියාට පස්සේ නිතරම ජයත් තියෙන්නේ. හැබැයි ඉතින් අර සමාධිය කැඩිච්ච ගමන් ආයෙ මේකට වැටෙනවා අපි. ආයෙ කක්ක වලට වැටෙනවා. වැටුණාට අඩු ගානේ දන්නවා එකලස් කිරුවොත් මට යන්න පාරක් තියෙනවායි කියලා. එහා පැත්තක් තියෙනවායි කියලා. ඒක නිසා යාට කරන්න තියෙන නැවත නැවතත් අර ඇතිවිච්ච සමාධිය නැවත නැවතත් දැකලා සමාධිය හරහා පේන එක මේ යථා භූතය කියලා කියනවා මේකට. යථාව දර්ශනය කියලා කියනවා මේකට. එහෙම නැත්නම් පච්චේ පරිග්ඝහ ඥානයි කියලා කියනවා මේකට. එහෙම නැත්නම් හේතුඵල ධර්මයි කියලා කියනවා මේකට. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියලා කියනවා මේකට. ඒක මේ එක්කිනුවටත් අයිති ධර්මයක් නෙවෙයි. එසා කවදා හෝ ධර්මයේ තේරුණාට පස්සේ මම අවබෝධ කරා කියන එක ඉන්න බෑ. අවබෝධ කරා නම් මම නෑ. ගුරුවරි පාටියක් දාන්න හදනවා නම් දැන් ඕ මම සෝවන් උනායි කියලා ඉතින් දැනගන්න ඕනේ. මේ ඉතින් දැනගන්න ඕනේ ඉතින් එයාට සාමාන්‍ය පිස්සුවක් නෙවෙයි පිස්සු හොඳ එක හැදිලා තියෙන්නේ කියලා. පිස්සු ඩබල් වෙලා තියෙන්නේ කියලා. ඒ සෝවන් වෙන්න බෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. වෙනකොට තිබුණට දෙවිය නියතමානී වෙනවා. තිබුණට දෙවිය අහිංසක ගතියකටපත් වෙනවා. ඒක මේ මේ සිස්ටම් එකෙන් එන එක. ඒක සතිය පටන් ගන්නකොටම කියනවා unassuming non judgmental choicelessness කියලා. ඉතින් අතෙන්ට යනකොට ඒක සමාජ ධර්මයක් බාටපත් වෙනවා කොච්චර සමාධිය ආවත් කොච්චර යථාභූතේ දැනගත්තත් එයා මේ සමාජ ජීවිතයේ ඉදින්දා ජීවිතේ ඒක ගා ගන්න යන්නේ සමාජ ජීවිතේ යන්තම් ඇඟ බේරගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අපන්නක ප්‍රතිපදාවට දාගෙන කිසි දෙයකට විරුද්ධ වෙන්න යන්නේ අරණ ප්‍රතිපදා. රණ්ඩුවකට යන්නේ නැහැ. සාමීච ප්‍රතිපන්න. පවතින සාමීචයට අනුව කටයුතු කරනවා. වැඩි ඡන්දෙට. හැබැයි ආ දන්නවා වැඩි ඡන්දේ අමු බොරුව කියලා. වැඩි ඡන්දෙට ගියා නම් කක්ක පැකට් එක. බුදු බොහෝ දෙනා මෝඩයෝ. නමුත් වැඩි ඡන්දෙනේ දිනන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ වැඩි ඡන්දෙ ෂේප් කරගෙන අඩු ඡන්දෙ පැත්තට යන්නේකට මම කියන්නේ වමට සිග්නල් දාලා දකුණට කපලා ඵලයක්. දැන් යනකොට මෙහෙම මෙහෙම කරගෙන යනවා දැන් පිටිපස්සින කට්ටිය හිතන්නේ මම වමට කපන්න හදන කියලා. ඉතින් මම බර්ත් වල ඉන්නකොට කිව්වා ලංකාවේ ඩ්‍රයිවර්ලා විතර ඒක දන්නේ. ඒ නිසා ඕස්ට්‍රේලියානු ඩ්‍රයිවර්ලා නිකන් නිකන් හරි මැට්ටෝ. ඒකම දාපුවත් තමයි කපන්නේ. ලංකාවේ නෑ. එහෙම දැම්ම ටක් ගාලා ඒ පැත්තෙන් දැම්ම කොහෙන් ගියාද හොයන්නත් බෑ. ඒකට ඒ ඕස්ට්‍රේලියානු කාරේ බැන්නලු රංජන් කියන පිටිපස්ස ඉඳගෙන I don't believe කිව්වලු. ඇත්ත නේ. ඉතින් අර වීඩියෝ ටයිස් එකකට මොකක්ද නිකන් අප්සෙට් එකක් යනවා ඒකට. මේ මාර්ය අපිට දාන කකුල් මාට්ටු වල හැටියට මාර්යාට මාර්යාට කියලා කරන්න බෑ. සූදානම් ශරීරයෙන් හිටපන්. එන දෙයකට ලෑස්ති එන දෙයකට ලෑස්ති වෙනවා කියන එක තියරි එකට දාන්න බෑ. එන දෙයකට ලෑස්ති වෙන කියන එක මේ මොහොතේ දාන එක ඊගොන මොහොතට වළංගු නෑ. අරයා කරපේක මට වළංගු නෑ. ඒ නිසා නෑ මෑතකදී එක්කෙනෙක් කියලා දිනවා මේ ජීවිත විභාගයෙන් පෙල් වෙන්නේ අනුන් කොපි කරන්න ගිහිල්ලා කියන. කවදාවත් කොපි කරන්න එපා. කොපි කරුවොත් වැඩේ හරියන්නේ නැහැ. මෙතෙක් කොපි කරපු ඔක්කොම අසාර්ථක දේවල්. පාර යන්න ඕනේ නම් ඒ සමාහිත බව යනකොට දැනෙන මේ යථා භූති මේ යථාව දර්ශනේ එහෙම නැත්නම් ඇති සැටිය පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. නැවත නැවත කරන්න. පුදුමාකාර එලඹ සිටි ගතියකින් පුදුමාකාර සතියකින් පුදුමාකාර දෙයකට විරුද්ධ නොවන ගතියෙන් බලන්න හිටියට කිසිම කෙනෙකුට දොස් කියන්න බෑ. මොකද බුදුරජාණන්සේ ආදර්ශේ පිටලා තියෙනවා මේ අපන්නක ප්‍රතිපදාවේ. අපි මේ විරුද්ධ වෙන්නේ යන්නේ ඔලොමල ගතියට. මොකද ඕක ඔප්පු කරලා වෙනකොට පරිසරය ඉවරයි. වෙන තැනක අපි අපිට තියෙන ඒකට හැඩ ගැහෙන එක. ඒ හැඩ ගැහිම තියෙන එකම සතා මනුස්සයා විතරයි. අනික හැම කෙනාම සාජාසිර දුවන්නේ. එයාට හැඩ ගැහෙන්න බෑ. මනුස්සයා විතර පරිණාම වෙන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මෙවැනි වෙනස් වෙන දේක දේවල් වලදී කතන්දර ගොතනවා නම් කවුරු හරි ඒක අල්ලගෙන නිශ්චිත කරගන්න. ප්‍රපංච කරනවා නම් එහෙම නැත්නම් ඒකෙන් වැල්වට අරන් කතා කරනවා නම් අපිත් මුර්ගයෝ බාටපත් වෙනවා කියන්නේ. තිරිසන්න බාටපත් වෙනවා. මොකද තිරිසන්න තියෙන්නේ හරියටම සහජාසය විතරනේ. පපංචාබි රතෝ මගෝ මේක මේක ඉස්තිරයි මේක මෙහෙමයි මෙහෙමයි මෙහෙම කරන්න කියලා තටමනකොට අපි අර උර්ගමනසට පස්සට යනවා අපේ හිත. අර මනුස්සය වශයෙන් ඉස්සරහා තියෙන ෆ්‍රන්ටල් ලෝබ් එකේ තියෙන අර අලුත්ම මොලේ තියෙන ඒ ඒ තැනට හැඩ ගැහෙන්න පුළුවන් ගැතියින් අපි පස්සට යනවා. පස්සට ගිය ගමන් අපි රෙප්ටිලියන් මයින්ඩ් එකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඒකෙදී හරිම හතරස් හරිම මේ ස්ටීරියෝටයිප් එකක් දිගීම තමයි දුවන්නේ. ඉතින් බුදුරජාණන්සේගේ තියෙන මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියන එක යෝනිසමස්කාරය කියන එක එන දෙයකට ලෑස්ති වෙනවා කියන එක අලුත්ම දෙයක් බුදුරජාණන්සේ අපිට පෙන්ලා දුන්නේ මනුස්සයා තුළ මේක තියෙනවා මනුස්සයා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්නේ නැතිකම ඉස්සෙල්ලා කියන්නේ සද්ධාව නැහැ. බුදුහාමුදුරු කියන දේ කරන්නේ. ඊගාට කියනවා සීලය පිළිබඳ විශ්වාස නැහැ. හිතනවා මෙහෙම වෙන්නේ මගේ සීලය වැරදිච්ච නිසායි කියලා. සතිය නැහැ. සතියෙන් කියලා සතිය එකක දිගට පැවැත්ම තමයි මේ සමාධිය කියලා කියන්නේ. සමාධියෙන් පෙන්නුවත් උඹට තම ලැන්ලා පෙන්නුවත් පිළිගන්නේ ලක්ෂ වාරයක් උත්සාහ කළොත් විතරයි. ඒ උත්සාහ කිරීම සාධාරණයි. ඒකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. ඒක නිසා කරපු දෙයම නැවත නැවත කරනවා. කරමින් ඒට හිතව දෙන්න අරනවා මිසක හිතට ගහපා දෙන්න යන්න එපා. තව කෙනෙකුට ගහපා දෙන්න යන්නත් එපා. එතකොට තේරෙන පටන් ගන්නවා එනම නම් එන්නේ කියන්නේ natural selection කියලා කියන්නේ ස්වභාවික වර්ණයම තමයි තියෙන්නේ. ඒ ස්වභාවික වර්ණයම තමයි ඔය චාල්ස් ඩාවින් ගත්තේ පරිණාමයට හේතු වෙන ආසන්නම කාරණාව ස්වභාවික වර්ණය. හැබැයි ඒක ඉතින් අර බලවතා ජයගනී කියන එකක් තියෙනවා. කැතයි. හැබැයි ඒක තමයි ඇත්ත. ලෝකේ වැඩ කරන සිස්ටම් එක ඒක. ඒක ස්වභාවික වර්ණයෙන් සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ දැකපු දෙයම නැවත නැවත දකිමින් මේ සමාහිත හිතකින් පේන දේ පිළිගන්නේ නැති ගතියක් එනවා අපේ හිතේ කම්මැලි කියලා නීරසයි කියලා ඒක සාමතේද විපස්සනාද ඉස්සරහටද යන්නේ පහතරද යන්නේ කියලා නානා ආකාරයෙන් අපි මේකට කොනහන ගතියක් තියෙනවා. අන්නේ කෙනහිල්ල නැතුව මේක භාවනා වෙල් ලැබිච්ච එකක්. මේක කෙලෙස් අඩු තත්ත්වයක්. මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා බැලීමට අපි කියන්නේ අදිමුක්ඛ චෛතසිකය. අදිමොක්කේ කියලා කියන්නේ සද්ධාවට වැඩි එකක් මම මේ උපයගත්ත දේ මේකෙන් මට ඉස්සරහට පේනවා මේක කාලකණ්ණි ලක්ෂණයක් නෙවෙයි භාවනාවේ දියුණුවක් ඒ නිසා මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ කියලා ගියාට පස්සේ සැකෙන් යන මිනිස්සයත් අර විශ්වාසී අදිමොක්කේ ඇති යනවා සතර විශාල වෙනසක් තියෙනවා ඒකට කියනවා සූදානම් වෙලා යනවායි කියලා ඒ සූදානම් වෙලා යන්නේකට තමයි ස්කවුටින් වල තියෙන පළවෙනිම සූදානම් ශරීරය බුදුජානකයකට කියනවා අප්‍රමාදී කියලා නිසා අද දවසේ ධර්ම දේශනාවත් මේ අප්‍රමාදයේ තවත් දියුණු චුණු වීම සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි